අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාව සඳහා එම් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ සඳහා ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ඉල්ලා සිටිමු ලිඛිත ඉංග්‍රීසි ප්‍රශ්න සභාගත කිරීමේ සතිವಾರය ආරම්භ කරන විදිය. ගරුතර මහා සංඝරත්නයන් ඇතුළු ඔබ සැමකින් අවසරයි. අද දවසේ ප්‍රශ්න 22ක් තියෙනවා. ඊට කලින් මට ඉල්ලීමක් කරන්න අවස්ථාව දෙයි කියලා හිතනවා. ඊයේ ධර්මදේශනයේ අසන විට මට හිතුණා ඊයේ මං ඇහුව ප්‍රශ්නය ඔබ වහන්සේලාගෙන් මේ කවි ඇසීම කෙලෙස් සිදුවෙනවද යන්න වැරදි කියලා. ඇත්තටම ලැබෙන කවි කියනකොට ඒක මන් තුල ඇති වෙච්ච කුකුසක්. ඔබ වහන්සේ මේ ධර්ම මාර්ගයේ ඉහළට ගිය ස්වාමීන් කෙනෙක් බව හිතා සිටියත් ඊයේ එහි හිමි පෙත්තටම ගිය කෙනෙක් කියලා හිතුණා. ඒ නිසා මගෙන් වරදක් වුණා නම් සමාව. හැලන් සෙල්ලන්නේ ආරච්චල ඉස්සරහා. ඔබ වහන්සේ කියලා තියෙන්නේ සමාව ඉල්ලුවම ආවුළු ගෙටම යවනවා. යන්න කැමති ස්වාමීනි. ලේසි නෑ. ආරච්චල නෙවෙයි දැන් හෝර්ලේ වන්ට. පළවෙනි ප්‍රශ්නය ඊයේ ධර්මදේශනාව ඇසුරෙන් සක්මනේ කෙරෙන සක්මනේ හැරෙන අවස්ථාවේදී කයේ තිබුණු සතිය ඇස නිසා රූපයකට ගොස් චක්කු විඥාණයට යන බව විස්තර වශයෙන් දේශනා කළ අවස්ථාවෙහි එය මැරෙන චිත්තක්ෂණයේදී එලෙස සිදුවන ආකාරය ගැන පහදා දෙනසේක්වා ඔබ වහන්සේට නිරෝගී සුවය පතමි මැරෙනට පස්සේ ඒක කියලා දෙනවා. දැන් තාම කියන ඔය මැරෙන්න ඉස්සලා ටික. ඒ නිසා ඔලිම්පික් ගහන්න ඉගෙන ගන්න එපා. නිකන් වෙලේ දුවලා දිනන්නකෝ. පස්සේ ඔලිම්පික් සෙල්ලම් මං ගෙවෙන්නම්. ඒ නිසා සාමාන්‍ය වෙලේ දුවලා දිනුවොත් තමයි දිස්ත්‍රික්ක මට්ටමට ඊට පස්සේ තමයි ජාතික මට්ටමට ඊට පස්සේ තමයි ඔලිම්පික් යන්නේ. ඔලිම්පික් දෙන්නට කියනකට ඉස්සලා Taman Tamanගේ සටන වෙලේ දුවලා අවුරුදු උස්සේ දීලා දිනාගත්තොත් ඒ report එක දුන්නොත් ඊගාව දිස්ත්‍රික් level එකට දානවා. මොනවාක්වත් මට දෙන්නේ මගෙන්ම ගන්න හදනවා දෙන්නේ පින්වත් ස්වාමීනි භාවනාවේදී ලද අත්දැකීම් ලිවීමට අදහස් කෙලිමි පරයන්කේට වාඩි වූ විගසම මම දැන් මෙතනයි සිහි කළ විට නිශ්චල ස්වභාවයකටපත් වේ පසුගිය දින 8ේම පළමු විනාඩි 15 පමණ එසේ සිටියද ඉන්පසු දැඩි ලෙස වේදනාව විසින් පහර දෙන ලදී අවසන් දින කීපයේ gedara යාමට තරම් සිත් විය නිස්කලංක ස්වභාවයේ සිටින විට ආශ්වාස ප්‍රශ්වාසයේ වැටහේ. ශබ්ද සහ සිතුවිලි වලින්ද බාධාාවක් නැත. ඊයේ සවස් සිත ගැඹුරින් ගැඹුරට යන අයුරු නිරීක්ෂණය විය. ශරීරය කෙලින් වී වම් පසට ඇලවිය. බෙල්ල තදින් නැදී ගියේය. වේගයෙන් හුස්ම ගන්නා අයුරු නිරීක්ෂණය විය. ඒ નિરાයාසයෙන් සිදුවිය. අවසන එය මරණාසන්න මොහොතේ වේගෙන් හුස්ම ගන්නාක් මෙන් හුස්ම ගන්නාක් මෙනි. බඩ සහ පපුව තද විය. කිසිදු බියක් නොදැනිනි. අවසන් හුස්ම ගැන හැඟීම නැති විය. නමුත් නළලේ ඇතුළට වෙන්න හුස්ම රැල්ලේ කම්පනයට සමාන යමක් නිරීක්ෂණය විය. භාවනාව අවසන යම් ප්‍රීතියක් දැනුණද එය නොපෙනී ආනාපානය මුල්වරට සිහින් වී ගොස් නොපෙනී ගිය දින මෙන් නොව ඊතා මද සතුටකි. වෙනදා මා වේදනාවට මුහුණට මුහුණ සිට දිගු වේලාවකින් ඉරියව් මාරුවකින් තොරව සිටී. නමුත් දැන් වේදනාවට මුහුණ දීමට ඇති ශක්තිය පිරිහි ගිය ඇතිසෙයි. පිරිහි ගිය ඇතිසේකි. ස්වාමින් වහන්සේ භාවනාවේ ඉදිරි ගමනට ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේ වෙහෙස නොබලා කරන්නා වූ මේ මහා කාරුණික සාසනික සේවය මෙති සිතින් අගය කරමි. තෙරුවන් සරණයි. මේ වගේ තමයි ඉතින් ඉස්සරහට එකේ කන්සෝලින් දික් වෙනවා අනික කන්සෝලින් කොට වෙනවා, දිනු වෙනවා, වෙනවා. නමුත් කිසිම වෙලාවක මේක දිනු නොවි තියෙන්නේ නමුත් අපි දන්න දිනුවක් නෙවෙයි ඔක පේන්නේ. අපි දන්න දිනුවක් නැතුව නෙවෙයි. නමුත් මේ වෙන දේ අඛණ්ඩව පවත්වන මිනිහට තමයි තපස කියලා කියන්නේ. ඒ තමයි Brahmacharya කියන්නේ. ওই ප්‍රතිපද බල බල අරකට සතුරු වී මේකට කනගාටු වෙවි යන්න ගියොත් මායමයි දිනන්නේ. ඒ නිසා හරිනම් හරි වැරදි නම් වැරදි කඩාගෙන යන එකයි තියෙන්නේ. ඒ එතෙන්ට එන්නත් හැබැයි ගොඩක් කල් යනවා. ඒ ඒ විශ්වාසය එන්නත් ගොඩක් කල් යනවා. ඉතින් එනකන් නම් ඉතින් ගොඩක් කරලාට අපි අර ඉල්ලුම සැපෙම නීතිය තමයි. අපිට ඕන දේ ලැබෙනකොට උඟක් භාවනා කරනවා. අපිට ඕන දේ ලැබුණා තතයි. ඒ කියන්නේ සද්ධාව තාම මේ මුදුන්පත් වෙලා නැහැ. සද්ධාව ආවට පස්සේ තේිනවා කල යුතු හේතු සම්පාදනය කරන්න පලාපේක්ෂාව තුච්චයි, නිහිනයි, වසලයි, දාසයි. පලාපේක්ෂාවෙන් තමයි අපි මෙච්චර මේ වටනා කෘත්‍ය බිඳුවට බහින්නේ. අලාපේක්ෂාවෙන් තොරව කරනවා නම් දෙයියොත් බයයි බ්‍රහ්මියොත් බයයි ඕන කෙනෙක් බයයි. නිසා දිග්ගට කරන්ඩ අපි ඒකට බුදුහාමරන්ගේ සද්ධාව ණයට ගන්න. ආංශ කියලා තියෙනවා කල්බතු ක්‍රමයට ගන්නේ කියලා. මම ඉන්වෙස්ට්මන්ට් එකට දෙන්නම් දිනුවට පස්සේ බිස්නස් හරියට පස්සේ ගන්නේ කියලා තියෙනවා. ඊට පස්සේ දෙනවා තොග පිටින් ණයට. අරගන්න මරුණත් එකයි අපි යන ගමන හරි වැරදුනත් ප්‍රශ්න නැහැ. ඉස්සරහට යනවා කියලා කියහම ඒ අර අඛණ්ඩ ඒකට කියන්නේ සතත අභ්‍යාසය කියලා. නිතිපත අභ්‍යාස කරනකොට මොනම දෙයක්වත් විඳින්න බෑ. විදගෙන යන්න බැරි කමක්. ඒ නිසා වේදනාවෙන් පතර ගියාට අනිතව ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඉවෙන් පතර යනවා වේදනාව ඉස්සරහට යනවා. කොහොම කොහොමුණත් අපේ හරක් හැමලා ගන්නවා වගේ එන්නේ එන්නේ එන්නේ භාවනා අධ්‍යක්ෂින් පැතිරීම තමයි සිද්ධ වෙන්නේ. මට ප්‍රශ්නයක් ආවා ස්වාමීන් වහන්සේ. ඔය දෙලට පොයලා වගේ මට වෙන්නේ. ඒ ඒ කියන්නේ අපි අර කරගෙන යන පිළිවෙලට හැමදාම සිදුවීමක් නැතුව යම් කිසි දෙයක් දැක්කහම ඒක කාලයකින් නොදැකී ගිහිල්ලා ආපහු එන දෙයක් දැක ආයේ ඒ වගේ තත්වයකට එන්න පුළුවන්ද? ඒ කියන්නේ බෙඩ් ස්ප්‍රින්ග් එක දැකලා තියෙනවද? මේ මෙට්ට කුෂන් කරන්න ගන්න ස්ප්‍රින්ග් එක කොනිකල් ස්ප්‍රින්ග් එක ලොකු වලල්ලකින් පටන් ගන්න පුංචි කිවර වෙන්නේ. ඉතින් ඒකේ කෙලින්ම යන්නේ නැහැ නේ කැරක් කැරකින් යන්නේ. එනිසා මේ දිශාවට ගිහිල්ලා අනිත් පැත්තට ගිහිල්ලා ආයෙ දිශාවට ඇවිල්ලා ආයෙ පැත්තට ගිහිල්ලා ආයෙ දිශාවට ගිහිල්ලා කැරක් කැරක් කැරක් කැරක් උඩට යන. ඉතින් අපි හිතන එක සැරේම කෙලින්ම මුදුනට යයි කියන. එහෙම එකක් නැහැ. මේක වර්ධනය හැම වෙලාවෙම ස්පිරිල් ආකාරයි. ඒ අර නැච මේ গোল্ডන් රේෂියෝ එකට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක යනකොට මේ දිශාවට ගිය එක අනික සම්පූර්ණ අනිත් පැත්තට යනවා. ඊට පස්සේ ආයෙ සැරේ කායින් පැත්තට ආයෙ එනවා. හැබැයි ඊටට උඩින් ඇතුලෙන් තියෙන. ඒ කැරක් කැරක් යනකොට රේකියකන්ත ක්‍රමයෙන් තමයි අපේ හිත පුරුදු කරලා තියෙන අධ්‍යාපන අධ්‍යාපනයෙන් අපේ හිත කාලා තියෙන. සිංහලෙන් කියනවා. රේකී ක්‍රමයට යනවා. මේක දිනු වෙන්නේ රේකී ක්‍රමයට නෙවෙයි ත්‍රිමාන රූපයකට. ඉතින් ඒකට මේ රේකී ක්‍රමයේ බස්සනවා කියන එකට සද්ධාව ගොඩක් ඕනේ. අන්තික අපි නිහතමානී වෙන්න ඕනේ. අහිංසක වෙන්න ඕනේ. අපිට ඕන ක්‍රමයට වර්ධනය වෙන්නේ මේ මේක වර්ධනය කියපේ අනිත් පැත්තෙන් එනකොට ඒක වර්ධනයේ පෙරදිල්ලක්. අනිත් පැත්තට යනවා. ආයෙ ගිහිල්ලා ආයෙ උඩට යනවා. ඒක ඔය මේ ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියන පොතේ විස්තර කරලා දීලා තියෙනවා. ඒ ඒ මොඩල් එක අපේ ත්‍රිපිටකේ නැහැ. නමුත් පැහැදිලිව පේනවා මේක රේකී ක්‍රමයකට වර්ධනය සිද්ධ වෙන්නේ 3D ක්‍රමයකට යන්නේ. ඒ නිසා අපි කොච්චර ප්‍රශ්න අහුවත් කවදාකවත් එකම ප්‍රශ්නයක් 100ක් විසඳෙන්නේ නැහැ. ආයෙත් කරපන් ආයෙත් කරපන් කාලම හොම්බ රිවර්ට් වෙනකම්ම බිම උල්ල උලා ගිහිල්ලා මට්ටම් වෙච්ච දවසට තමයි කන්නාඩි මූණ බලනකොට ඔන්න මූණ පේන්නේ නැති දවසට යනකොට ලස්සනයි. ගරුතර ස්වාමින් වහන්සේ මගේ භාවනා අත්දැකීම් දෙකක් ඉදිරිපත් කිරීමට අවසරයි. මා සාමාන්‍යයෙන් පරයන්කේට ඉඳගෙන සිටිනවත් සමගම වැටෙන්නේ ශරීරයේ කම්පනයකටයි. දැන් එය සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. දින දෙකකට පෙර භාවනාවට වාඩි වී විනාඩි 5ක් 10කින් අමතක වූ දෙයක් මතක් වී සිතට කරදරයක් වන තරමට සංඛාර ගොඩ ගැසෙනවත් සමගම කම්පනය මහා දුක්ඛන්දරාවක් බවට පත්විය. මුළු භාවනා කාලයම මේ දුක දරාගෙන සිටියේ දුක්ඛ සත්‍ය මතක් කරමිනි. අද උදෑසන පරයන්කේට වාඩි වූයේ පැයක සක්මනකින් පසුය. කම්පනයේ සියුම්ය. ශරීරයේ වේදනා නැත. එවිට කම්පනයේ පැතිකඩවල් කීපයක්ම පෙනෙන්නට විය. පළවෙනි එක හිස මුදුන කම්පනය කර පිටතට පිට කරන ශක්ති ධාරාවද පැමිණ කරදර නොකරම පිටවේ. හිස දෙපැත්තෙන්මද එසේම වේ. දෙක ශරීරයේ තනින් තන හිරිවැටීමක් බඳු චලනයක් ඇති වී නැති වී යයි. එයද සුවදායකය. තුන කන් දෙක වසාගෙන පවතින ශබ්දද ඇසෙන්නට විය. හතර එක මොහොතක සංඥා විරහිත තත්වයටද තත්වයටද පැමිණ පැමිණ ඇති. එක මොහොතක සංඥා විරහිත තත්වයටද පැමිණ අතර එයද හඳුනාගත්තේ මෙය මීට පෙර අත්දැක ඇති බැවිනි. කෙසේ හෝ මේ ඉදිරිපත් කිරීම කරන්නේ දවස් දෙකක භාවනා අත්දැකීම් අතර විශාල වෙනසක් සිදු කරන්නට සිතම ප්‍රදාන වී ඇති බව වටහා ගත්ෙමි. පසුව ඒ අවබෝධය හිත හදා ගැනීම තුලින් වටහා ගත්ෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔබ එකකින් දවස එළි වෙයි කියලා හිතන්න එපා. මගේ හීන රාශියක් පේනවා. ඉමෝෂන් පැත්තට එකක් වෙනවා වේදනා පැත්තට තව එකක් වෙනවා හිතිලි පැත්තට තව එකක් වෙනවා සද්ද වලට එක එකක් වෙනවා එක එක එක එක මොඩල්ස් වලින් පෙන්නනවා ඔබ කොච්චර කිව්වත් ඔබ හිතන විදිහට නෙවෙයි වැඩි වෙන්නේ කියන එක පේනවා තියෙන්නේ කාගෙන යන එකයි යන්න යන්න යන්න ගියාම ඒක ඇතුලේ මොකද්ද චිත්ත නියාමයක්ත් තියෙනවා කොච්චර જાති කෙරුවත් චිත්ත නියාමයක් තියෙනවා ඒක ඇතුලේ මේ ධම්ම නියාමයක් තියෙනවා ඒක තමයි අපි අන්තිමට ප්‍රතිරුම් ගන්න අපේ හිත හිතන නියාමයේ කවදාකවත් චිත්ත නියාමයට අනුනේ එයා යන්න හදන්නේ මම ඉස්සර කරගන්න මාන්න ඉස්සර කරන තෘෂ්ණාව ඉස්සර කරන. ඒක යටත් වෙච්ච ගමන් චිත්ත නියාමයේ තේරෙට ගන්නවා. ත කම්ම ත කම්ම ඉවසන්න ඕන. ගරුතර ස්වාමීන් වහන්සේ මාගේ මෑත පරයන්ක අත්දැකීම් සසඳා බලන කල නිවසේ භාවනාවේදී සතියකට වතාවක්වත් පරයන්කේ පැය කිහිපයක් ගත කිරීමට උත්සාහ කළ යුතු වග හැඟුණි. මෙය හැමදිනම පැයක සමසම සක්මන හා පරයන්කේට අමතර වේ. මන් දෙයත් පරයන්කේ බොහෝ අත්දැකීම් මෙන්නට පටන් ගන්නේ පළමු පැය ගත වූ පසුවය. මේ සනාත කිරීමට විමුක්ත විමුක්ති පොත සිහියට නැගේ. එහි එන උපාසිකාව පාන්දර දෙකට පමණ භාවනා මූල කර්මස්ථානයෙන් පටන් ගනී. ඇය ලද බොහෝ අත්දැකීම් හෙවත් විපස්සනා උපක්ලේශ ඇය ලැබුවේ පාන්දර 4ට පමණය. ඇය සාර්ථක යෝගිනියක් වූ අතර සසර ජයගත් බව කියවේ. මේ නිවැරදි නිරීක්ෂණයක් හා නිගමනයක්ද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ පතමි. ඒක කතාව ඇත්ත කොයි එක භාවනා විතර නෙවෙයි කොයි එකෙත් එහෙමයි. ඒක තමයි මනුස්සයාට තියෙන ලොකුම පාඩුව. මනුස්සයා ජීවිතයේ අවසාන යමේ තමයි යාමට යනකොට තමයි ඔක තේරුම් ගන්න. ඊට පස්සේ තමයි මැරලා යනවා. ඊගාව પરම්පරාවට දෙන්න බෑ. ඊගාව પરම්පරාව ආයේ නුරුස්නා ගතියෙන් ඇවිල්ලා දඩබඩ වැඩ කරනවා. ආයෙ පනා පෙන්නට පස්සේ ඔක තේරුම් ගන්නවා. ඊට පස්සේ පැරලනවා. ඉතින් අවසාන වයසක අයගේ අත්දැකීම තරුණයට යන්නේ නැහැ. තරුණයට ඕන කරන්නේ දඩබඩ වැඩ. ඒ නිසා මානව ඉතිහාසයේ ප්‍රධානම හානිය මේ තොවිලේ නටලා පාන්තර යාමට තමයි හොඳ හොඳ දෙල්ලම් පේන්නේ. එතකොට මුල් යාම ඉන්න කට්ටියට කොමියුනිකේට් වෙන්නේ නැහැ. සම්බන්ධීකරණය වෙන්නේ නැහැ. ඉතින් එක්කෙනෙක් තුළ මේක වෙනවයි කියලා හිතන්නේ. එක ජීවිතයක් ඇතුළත තේරුම් ගත්තොත් මේ ඉවසන්නා නිවන් දකි අපි කරන්නේ භාගයක් හදලා මේ මුට්ටිය රත් වේගෙන එනකොට යනවා යන. ඒ කියන්නේ හොත හොත මඩේ දානවා කියන්නේ. ඒකට කියන්නේ මේ මේ අපි දැන් පටි රටවල වල තියෙන මේ කන්සියුමරයිසේෂන් කියන එක තියෙන්නේ. පරිභෝගිකත්වයේ කියන එක ගත්තා කැලලක් ආව විසි කරා. අපි කරන්නේ ස්පිරිචුවල් කන්සියුමරයිසේෂන්. ඔක්කොම පහසුකම් ටික තියෙන පොඩ්ඩක් පටන් ගන්නවා කැස්සක් කවයි කියලා නැත කරලා යනවා. ඔක්කොම පටන් ගන්න ඕන මැස් එක හොයි කියලා අඳ කරලා යනවා. අන්තිමට තේරෙනවා මේ වගේ නෙමෙයි ටොම් ගණන් ඛණ්ඩ තියෙද්දි මේ එක මැස්සට මං කොච්චර නැගිටලා ගිහිලා තියෙනවද කියලා. එතකොට ඉතින් ගෙවෙන්න තියෙන හැටි ගෙවිලා ඉවරයි. ඒක ආධුනිකයෙකුට කිව්වට එයාගේ පිස්සු ඔයගොල්ලෝ වයසක කට්ටිය ඔයගොල්ලෝ භාවනා කරපුවා අපි එහෙමද අපිට මැස් එක නැගිටලා යන්න ඕනේ. ඉතින් අයිතිවාසිකම් ගන්න මැස් එක දකපන් නැගිටලා යන තමයි. මේ දෙක අතර වෙනස මේ උත්තර ධ්‍රවය දක්ෂිණ ධ්‍රවය අතර වගේ. ඒ නිසා කරලා කරලා කරලා ඒ ඉවසන්නම තමයි. අර නැගිටින්න හදන වෙලාවේ තමයි කමටහනේ. ඒකයි බුදුම ස්වාමීන් කියන්නේ ඔබ නැගිටින වෙලාවේ කලබල අතකසා දාලා නැගිටින්න එපා. නැගිටිනකොට බලපන් නැගිටලා ඉවරලා බලපන් ඔය නැගිටලා හම්බුණාද කියලා. ඒකල ආය වාඩිය. අනේ එතකොට තේරෙනවා මේ මොකටද නැගිටලා තියෙන්නේ. කිසිම හේතුවක් නැහැ. වගේම ඕනම ජීවිතේ වැදගත් ප්‍රශ්නයක් කරගන්න. වැද්දගත්ම දවස් දෙකක් බුදියන්න පස්සේ හිත තුන් කෙනෙක් දවස් බලන්න ගණන් ගන්න දෙයක් නැහැ. අර දවසේ නම් මැරිලා ටෙලිග්‍රෑම් ගහගෙන ටෙලිෆෝන් කෝල් දීගෙන SMS කරන මට රාගෙන නටනවා. දවස් දෙකකට ගිහලා පස්සේ බලන්න මොකද්ද මේ නටපු නැටිලි තොවිදී ගණන් ගන්න දෙයක් නැහැ. ඒ දවස් දෙකක් බුදිය ගන්න නැති එකේ දෝෂේ. ඒ නිසා ඕනේ ප්‍රශ්නයක් ආවම ඔය සැර බීම ටිකක් බීලා බුදිය ගන්න හැදී. ඔක්කොම ප්‍රශ්නට උත්තරේ කරයි. ඉතින් ඒ වෙලාවේ නටන්න ගත්තොත් අත්තපය කඩාගෙන නටා ඉවන්නේ. කාලය කියන්නේ විශාල උත්තරයක්. ඒක මම මේ බුබ්බඩකමක්වත් අඥානුපේක්ෂාව නෙවෙයි මම මේ කතා කරන්නේ. ඒ ප්‍රශ්නත් එක්ක ජීවත් වෙන්න. ජීවත් වෙනකොට ඒ ගෙවෙන වෙලාව බලනකොට අයියෝ මේකද කියලා හිතෙනවා. ඉතින් ඒ හරහා තමයි ඔක්කොම දසපාරමිතාවල් ත්‍රි හේතුක ප්‍රතිසන්දි ඔක්කොම තියෙන්නේ ওই අතරමැද තමයි. නිසා කණ එකයි තියෙන්නේ තොන් ගාන දන්නේ නැතුව. ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ ඊයේ ධර්ම දේශනාව පිළිබඳවයි. එම දේශනාවට අනුව මාගේ බොහෝ නිරීක්ෂණ මනෝභාව අත්පටිලාභයේ සම්බන්ධ දැයි මට සිතේ. උදාහරණ කීපයක් පහත දැක්වේ. ඒ සම්බන්ධව ඔබ වහන්සේගේ කරුණා කාරුණික උපදෙස් පතමි. 1 මගේ ආරක්ෂාවේ අංගයක් නම් බොහෝ පිරිසකට උදව් කිරීමට ලැබීමයි. සමහර අවස්ථාවලදී මේට අමතර වෙහසක් හා බොහෝ සොයා බැලීම් කළ යුතුය ඇත. හැම වැඩක්ම පටන් ගනිද්දී ඒ උපරිමයෙන් කිරීමට උත්සාහ දන්න අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්තුතියක්වත් බලාපොරොත්තු නැතිව උපේක්ෂාවෙන් එය කිරීමට සපත කරගනිමි. කාර්ය අවසානයේ එය අදාළ පුද්ගලයන් වෙත ලබා දීමෙන් පසුව මා ඊ පිළිබඳ ඇගීමක් හෝ ස්තුතියක් සිහින්ව බලාපොරොත්තු වන බව හැඟේ. මෙය මනසේ ෂට මායාකාරී ස්වභාවයක් බව වැටහි. දෙක මා උත්තරීතර හුදකලාවේ ගත කරන්නට පටන්ගත් විට හිස නමා සිටීමටත් අන් අයට ඇස් බැලුම් නොදීමටත් සපත කරගත්තෙමි. මා ඉදිරියට යමෙකු එන බව හැඟේ. මා දැන් මේ සඳහා ලෑස්ති වෙයි. නොබලනු නොබලනු යනුවෙන් මා විධාන දෙමින් සිටි. එහෙත් පුද්ගලයා ලංවත්ම මා නොදැනීම හිස එසවි ඇස් බැලුමක් දී අවසානය. මගේ විධානය අන්තිම මොහොතේ මග හැර ඇත. අසරණ වූ මා වික්ෂිප්ත වේ. අකුසලයක් ඇතිවීමට පෙර නිමිති රාශියක් පෙළ ගැසෙන බව ඔබ වහන්සේ වරක් පැවසූසේක. මේ එයද මෙය වැරදි නිරීක්ෂණයක්ද නැතහොත් මෙම தત્ත්වය වැඩි දියුණු කරගන්නේ කෙලෙසද තවද මා ඇස් අරගෙන යම් එල්ලයක් දෙස බලා මුකුත් නොසිතා සිටීම පුරුදු කරයි කායද නොසොල්වා අනෙක් ආයතන වලින් එන අරමුණු ප්‍රතික්ෂේප කරයි මුකුත් නොසිතා සිටී වග ප්‍රත්‍යවේක්ෂණය කරයි මෙය ප්‍රගුණ කළ යුතු අභ්‍යාසයක්ද තවද දේශනයක් අසද්දී මෙම පිළිවෙතම අනුගමනය කරයි සියලු ආයතන වසා කන්හා ඇස් පමණක් ඇත. එසෙහි අරමුණුද උදාසීනය. මෙම නිසා කනහරහා එන දේශනය සිත් කාවදින වගක් හැඟෙයි. මෙය ඇස් ඇත්තේ ඇස් නැත්තේ වශයෙන් සිටීමදයි සිතේ. ඔබ වහන්සේගේ කාරුණික මඟ පෙන්වීම ඊතා යටහත්ව අපේක්ෂා කරමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ අත්‍තරමගේ ධම්පෙච්චි අම්මා නිරීක්ෂණය මේ වගේ මූල ධර්ම හරි අමාරුයි. ඒ අපි කවුරුත් එක්ක කතා නොකරන හිතියට ළඟට එනකොට අපේ ඇතික මිදිලා යන බව දැන ගැනීමම උත්තරයක්. මෙන්න මෙහිමයි මේ වැඩේ වෙන්නේ කියලා දැනගත්තත් ඒක ලොකු උත්තරයක්. මොකද ඊට ඉස්සෙල්ලා අපි මෙහෙම උත්සාහ කරලත් නැහැ. හරි ගිල්ලව වැරදිලා නැහැ. ඒක දැනගත්තට පස්සේ පේනවා හිත වැඩ කරන චිත්ත නියාමයකට කියලා. මෙතන වැරදිලා. කෙලස් වෙනවද කියලා හිතන්නේ නැහැ. දැන ගැනීම පටන් ගන්න තැන. අත්තරද්ද වෙනකොට දැන් දන්නව ටවුන් ගාන දන්නව රාත්තල් ගාන දන්නව. අන්නෙතෙන්ට ආවට පස්සේ ඕක ඇක්සලරේට් කරන්න එපයි කියන. එහෙනම් හදිසි කරන්න එපා. ඕක මේ මේ ස්මාර්ට් වෙන්න එපා. ඕම හිතර වද්දන්න හරි. ඒ වැරදි ටික වෙද්දිම දැනගන්න අරින්න ඒ වෙලාවේ තමයි ඔය හැදීම හැදෙන නිවැරදි වීම සිද්ධ වෙන්නේ වෙලාව. ඒක කවදාකවත් හදිසි කරන්න නැහැ. න්‍යායම හොයන්න යන්නත් එපා. සමීකරණත් නැහැ ඔකට. එක එක නයි එක එක නයි ක්‍රමයට එනිසා එක එක විදි වලට යනවා. ඉගෙන ගන්න වෙලාවේදී මේක ඉගෙන ගන්න වෙලාව කියලා මම සඳහන් කරන්නේ ඉගෙන ගන්න වෙලාවේදී ඒ ප්‍රායෝගික දෙයට වෙන්න අරින්න පස්සේ ඕකට මූලධර්ම රාශියක් හොයාගත්තා කි පොතේ. ඒ වෙලාවේදී මූලධර්ම හොයන්න කියලා වේගේ බාල කරගන්න එපා. ඔය පරිශ්‍රණයට යන්න අරින්න. යනකොට යනකොට යනකොට මේක ඇතුලේ මේ පුදුමාකාර රිෆයින් වීමක් නැත්නම් පිරිසුදු වීමක් විසුදු වීමක් වෙනවා. ඒක painfully slow අරිම හැමීට සිද්ධ වෙන්නේ. හැබැයි සංසාරෙට වෙන වෙනසක් නිසා ස්ථිර වෙනසක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකදී හදිසි වෙන්නේ නැතුව මේ ඊදස ලොකු සංචින්න කාලේ කියන්නේ මේ වගේ භාවනා වැඩෙනවා තේරෙනවා නම් කැම පුරුද්ද නෑම පුරුද්ද නිින්ද ඇසුරු කරන අය වෙනස් කරන්න එපා. ඒවා හේම ෆික්ස් කරන්න. ෆික්ස් කළා මේකට එමීට වැවෙන්න දෙන්න. ඒ අතරමැද අරව වෙනස් වුණොත් අපිට දරා ගන්න බෑ, හිතා ගන්න බෑ. ඒ ඒ විදිහට අපි පරිසරය වෙනස් කර නැතුව ඉන්න පුළුවන් වීම මට නම් පේන්නේ පෙරකෙන පිටක්. පෙරකල පිටක් නැත්නම් අපිට ඔය පිරිස වෙනස් වෙනවා, ප්‍රශ්න වෙනස් වෙනවා, හිත ඇවිස්සෙනවා. එතකොට ඔය වර්ධනේ වෙන්නේ නැහැ. ඒ නිසා වර්ධන ඉක්මන් කරන්න යන්න එපා. වර්ධනට එන්න තියෙන බාධාවල් නැති කිරීම සඳහා අනුග්‍රහකරනද ඕක මේ සමීකරණ හොයන්න බෑ. තමා විසින්ම අත්හදා බැලීමෙන්ම සාමාන්‍ය වචෙන් බොක්කෙම්ම කරන්න ඕන එක. අතිගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාවේදී මාහට ඇතිවන ගැටලු දෙකක් निराකරණය කර ගැනීම සඳහා මේ ලියමි. ආනාපානයේ ගෙවි ගිය විට පපුවේ උස් පහත් වීම ප්‍රකට වන්නට ගනී. මේ භාවනා අරමුණ සඳහා පපුවේ උස් පහත් වන ආකාරය නිරීක්ෂණය කිරීම තෝරා ගත්තාට කමක් නැද්ද? දෙක. සිතවිලි අධිකව ගලා එන විට ඒවා මූල සහ අග ඒවායේ මුල සහ අග නිරීක්ෂණය කිරීමට ඉතාමත් අපහසුය. මෙවිට සිතුවිලි වල හටගැන්ම සහ අවසානය දැක ගැනීම සඳහා යම් උපක්‍රමයක් තිබේද මාහට අනුකම්පා කර පහදා දෙනු මැනවි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහ මේ අත්භවයේම නිවන් සුව පතමි ඔය ආනපානේ බලනකොට ඉති විවිධ හැඩතල මාරු කරන ආකාර සටහන් කොයි එක ආවත් මේ Taman දකින්නේ මනෝවිකාරයක් නෙවෙයි නින්දක් නෙවෙයි මතයක් නෙවෙයි ප්‍රත්‍යක්ෂය කියලා දන්නවනම් මොන ඉරියව මාරුණත් කමන්නේ නැහැ. ඒ නිසා ආනපන විනෝට ඒකේ වෙන ආකාරයක් පේනවා. තම තමන් බලාගන්න මේ සතියක අඛණ්ඩව යනවාද කියලා. දෙකේ හිතවිලි වල මුලමදාගා බලන්න ඉස්සෙල්ලා ආනපාන වගේ රූප ධර්ම වල මුලමදාගා දකින්න. ඊට පස්සේ තමයි ඒ අනුසාරයෙන් මේ අර හිතවිලි කොට කොට එන වෙලාවේදී කොහොමඩක්වත් කරන්න බෑ. එතකොට හිතවිල්ලත් ආනපානත් මොකක්වත් බලන්න බෑ. ඉතින් ඒක මේ හිත නිකන් මේ තල්ල කඩා ගන්න හදන වැඩක්. බෙල්ල කඩා ගන්න හදන වැඩක්. හොඳට පේන්නේ රූපයේ මුලැමැදාක බලලා ඉවරලා තමයි නාම ධර්ම වල යන්නේ. නිසා මේ අනුපිළිවෙලට ඉඩ දීලා ආස්වාස් ප්‍රසවාසයේ මොන ආකාරයට වෙන්නත් මේක මනසින් මවන ලද විකාරයක් නෙවෙයි නම් මේක දිගට යන්න එක තමයි දෙකටම උත්තර වශයෙන් කියන්නේ. තෙරුවන් සරණයි. අද්දුටු දේ ගැන ලියන්නේ. ගිය අවුරුද්දේ භාවනා කටයුතු නිසි ලෙස කලට වෙනසක වෙනසකට තිබුණා භාවනා ශාලාවට පැමිණ සෑම වේලාවකම සතරවෙනි දවසේ පටන් පුදුම මල් සුවඳක් දැනුණා. ශාලාවේ තිබූ සෑම මලක්ම ඉඹලා බැලුවේ මේ සුවඳද කියලා. මේ ගැන කිසිම අවබෝධයක්වත් තේරුමක්වත් තිබුණේ නැහැ. නමුත් ගෙදර ගියාට පසු පුදුම තනිකමක් හිස් බවක් පාළුවක් නිදි නැතිකමක් බඩගිනි නැතිකමක් දැනුණා. ඉවසුවේ නොහැකි තරමට දැනුණා. ගෙදර අයට කීවා නම් මට පිස්සු කියාවි. මේ ලෙඩක්ද කියා අවබෝධයක්වත් නැහැ. මේ ගැන කියන්න සුදුසායි කියා මේ භාවනා කටයුතු කරන ප්‍රධාන තැනැත්තෙකුට කෝල් එකක් දී කෝල් කරලා කීවා. ඒ මහත්තයා කීවා ඔහොම්මම භාවනාව කරගෙන යන්න කියලා. ඒ විදිහටම පිළිපැද්දා. ටික ටික මෙම ගතිය මගේ හැරිලා ගියා. නමුත් මට පසුව සතුටක්ද සැහැල්ලුවක් සැහැල්ලු බවක්ද දැනුණා. මොකද හේතුව නොතේරුණාට මේ සැරේ නම් පිච්චමල් සුවඳක් හැම හවසටම තුන්වෙනි දවසේ ඉඳලා දැනුණා. ළඟ පහත ඒවා නොතිබුණාට භාවනාවෙන් භාවනාව භාවනාව නම් වාඩි වූ සැනින් හිත තැම්පත් වෙනවා. නොයෙකුත් වාරයක් හිත පිටත්තට යනවා. නමුත් ඒ වැටහුණු සැනින් ආපසු හිත තැම්පත් වෙනවා. හුඟක් කල්පනා කරලා තමයි මේ ලියන්නේ. මේ භාවනා ප්‍රශ්නයක් කියා පැත්තකට දාන්න එපා. එය ඉදිරිපත් නොකර ගෙදර ගියොත් පසුතැවිලි වෙයි කියලාත් හිතුණා. ලියනකොටත් හිතෙනවා මේ වැඩ මේ වැඩක් ඇති දෙයක්ද කියා. ඇත්තටම කියනවා නම් අවඩක්ක කියා කියන්න බෑ. මට නම් කිසිම දෙයක් වටහා ගන්න බෑ. මේන් මගේ භාවනාව දියුණු කරන ක්‍රමයක් තිබේ නම් ගරුතර ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. ස්වාමින් වහන්සේ දෙන ලද අභ්‍යාස උපදේශ නිහතමානී ක්‍රම දෙන ලද අභ්‍යාස අගනා උපදේශද නිහතමානීකමද අප සියලු දෙනාටම ලැබිච්ච උතුම් භාගයක් ලෙස සැලකමි. අවුරුද්ද පතා වත් මේ විදිහට අපහට සහභාගී වීමට අවස්ථාව සලසන ඔබ වහන්සේට තුන්වන්ගේ පිහිටෙන් සියලු දෙවියන්ගේ ආරක්ෂාවද නිරෝගී භාවයේද ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි. අවසානයේදී බුදු වේවා කියා දෙපා නමදිමි. මෙයාගේ භාවනා කරන්න යනකොට හොඳ අත්දැකීම් නරක දේවල් එනවා යෝගාවචරය දැනගන්න ඕනේ පිච්චමල් සුවඳක් ආවත් වෙන ගඳක් ආවත් සතිය වඩන්න උදව් වෙනවනම් හරි. ලැබෙන දේ නෙවෙයි ගන්න ඕනේ එන හැම එකම මාළයට අමුණ ගන්න. සතිය කියන එක මල් මාලයක නූලකට දාගත් ඉදිකට්ටක් වගේ නම් කොයි මල ආවත් අමුණගෙන යන එකයි තියෙන්නේ. සුවඳ මල මලක් ආවත් කෝක ආවත් මේක ඇයි කියලා අහන්න ගිය ගමන් වෙන්නේ මල මල් සුවඳ පැමිණීමේ වෙන්න ඕනේ හානිය සිද්ධ කරනවා. මොකක් ආවත් මාළේට අමුණ ගත්ත ගියා. එතකොට සතිය කැඩෙන්නේ අන්තිමට මල් මාළේ එකතු වෙලා තේ මල් ටික. අපි බලන්න හදන මේ මලේ ජාතිකව ගන්න හදනවා. සුවඳේ ජාතිකව ගන්න. ඒක ඒක තමයි සතිය කඩනවා කියන්නේ. මොන දේ ආවත් සතියට අමුණගෙන යන්න පුළුවන් නම් අන්තිමට Tamanne තේරෙයි අමුණන දේ විචිත්‍ර විචිත්‍ර වෙන්න වෙන්න වෙන්න වෙන්න මල් මාළේ ලස්සනයි. හැබැයි තේමාව කැඩලා නැහැ. දිගටම නූල තියෙනවා. ඉතින් ඒක තේරුම් ගන්නට ගොඩක් කල් යනවා. අපිට මේ ලැබෙන දේවල් වල හොඳ නරක හරි වැරදි රුචි අරුචි මනාව මනාප තේරිලා තමයි එතන තමයි කෙලෙස පටන් ගන්න දැන. එනිසා ඒක අමුණගෙන යන්න තරම් දක්ෂකමක් තියෙන එක විනිවිද දකින්නවා කියනවා. හරහා බලනවායි කියනවා. එහෙම හරහා බලන්න බැරි දෙයක් නැහැ. වැඩි වැඩියෙන් විචිත්‍ර දේවල්, විෂම දේවල් බලන්න බලන්න ඒ කෙනාට තව කෙනෙකුට ධර්ම කරුණු කියා දීමේ දක්ෂතාවය තව තව වැඩි වෙනවා. එයා කාටත් යමක් කියලා දීමේ හැකියාවක් ඇති කෙනෙක් වෙනවා. නමුත් මේ හම්බෙන හම්බෙන දේවල් ජාතික හොයන්න යන්න එපා. නානු ව්‍යංජනක් ගායෝති න නිමිත්තක් ගායෝති නානු ව්‍යංජන. ඒවා නිමිති ගන්නත් ඒවා ව්‍යංජන ගන්නත්. ඒක අමුණ ගත්තා කියා. අමුණ ගත්තා කියා. ඒකට සතිය පුදුම විදිහට මේ තියුණු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේවා නෑ කියන්න යන්නත් එපා. මේවා පිළිබඳ කතන්දර ගොතන්න යන්නත් එපා. සතියේ මේ අමුණගෙන වින විදගෙන අනේක තමයි පුරුදු වෙන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්ස ඇසට රූපයක් දකින විට එය දකින බව දැනේ. එයින් මතුවන මනාපය හා අමනාපයද හඳුනාගත හැකිය. ඊයේ දේශනා කළ ඇහෙන් රූපයක් බලන අවස්ථාවේදී මම දැන් මෙතන ඉන්නේ කියා කායගත සතිය ඇතිනම් ඒකෙන් කෙලෙස් රැස් වෙන්නේ නැහැ කියලා. නමුත් රූපයක් දකින විට මම දැන් මෙතන ඉන්නේ කියලා කායගත සතිය යොදනවා කියන්නේ සිත ඒ වෙලාවේ කයට ගැනීමද නැත්නම් මගේ ඇහෙන් දැන් රූපයක් බලනවා කිය කියන කයේ සිදුවීම දැන ගැනීමද කරුණාවෙන් පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ඔය මේක පිරිසුදු කරන්න ඕනේ රූපයක් බලන බව දැනගෙන මේක බලනවා නම් ඒ කිසියම් කෙලෙසක් එන්නේ නමුත් මම ඉන්ඩෝනේ සක්මනේ ඒ නිසා මගේ හිත රූපයකට ගියා කියලා පශ්චාත්තාප වුණොත් සැකයක් ආවොත් අනිශ්චිතතාවයක් ආවොත් අන්නේ දෙකිටි ආරු වෙච්ච හිතට දෙකිටි ආරු වෙච්ච හිතට කය නැවත අඳුරලා දෙන්න නැත්නම් රූපය බලනවා රූපය බල බල දන්නවනම් සක්මන් නියම සක්මන් දැනගන්නවා වගේම තමයි ඒක කෙලෙසෙන්නේ නැහැ සැකයක් આવොත් විතරයි අපි නැවත උරගා බැලීම සඳහා තමන්ගේ කය ക്ഷേම භූමිය නැවත හිත ගේන්නේ. ඒක නිසා රූප බලන හැම වෙලාවෙම කයට ගන්න ඕන කමක් නැහැ. රූප බලන බව දන්නවා. ඒකේ මනාපමනා පහළ වෙලත් නැත්තම් ඇස්සත්තේ පොට්ටෙක් වගේ බලහන් ඉන්න දන්නවනම් රූපේ දැකීම පමණින් නැතර කරන්න පුළුවන් නම් රූප වල ප්‍රශ්නයක් නැහැ. මොකට යයි කයට ගන්නෙ? කයට ගන්න ඕන කරන්න තියෙන්නේ බංකොලොත් මනසක් තියෙනවා. සැකසිත මනසක් තියෙනවා. ශ්‍රද්ධාව මදිනා. අනිශ්චිතතාවයක් වෙනවා මිතරයි. ඒක මම මේ මේ කියන කාරණාව මම හිතන්නේ භාවනාවේ අන්තිමට බෙක ගන්න පාඩම. අල්ලන්නේව නැහැ. ගොය දෙනෙක් හිටන්නේ මේ රූප බැලීම හොඳ නැහැ කියලා. බුදුන්සේ කියනවා එහෙම කියනවනම් රූප නොබල ඉන්න එක නම් භාවනා දක්ෂකම පොට්ටෝ නිවන් දැකලා තියෙන්න එපායි කියනවා. එහෙම ගන්නෑ. රූප දකින්න පුළුවන් කෙලස් නොයන අතාරට. එහෙම වුණොත් රක්මණී ලැබිච්ච විශේෂ අනිසංසයක් වෙනවා. රක්මණීදී රූප වෙනවා. රූපයක් දැක්කට කෙලස් ඇති කරගත්තේ නැහැ. ආහනේ දක්ෂනේ. ඒ නිසා ඒකට ඉඩ තියලා ඒක ටික තේරුම් ගන්න. ගරු ස්වාමින් වහන්සේ මේ ප්‍රශ්නය මෝඩ ප්‍රශ්නයක් විය හැකි කමා කරන්න. වේදනා හා සංස්කාර උපදින්නේ සංඥා තුලින් යයි මා තුල අවිද්‍යාවක් පවතී. ඒට හේතුව මා වේදනාව සංඥාවක් ලෙස දකින නිසාත් මා තුල ඇති සංඥා සංස්කාර ඇති කරන බව දැනෙන නිසාත්ය. නමුත් මේවා බුදුන් වහන්සේ කොටස් තුනකට වෙන් කරගත්තේ ඒවා වෙනස් නිසායි. නමුත් මට ඒ නොතේරේ. මේ අවිද්‍යාව දුරු කර දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය හිතන විද්‍යාව හරි සංඥාවෙන් තමයි වේදනා සංස්කාර වෙන් කළ අඳුනගන්නේ. දෙක වෙන් කිරීම තිබෙන සලකුණු වල තමයි සංඥා කියන්නේ. ඒ නිසා ඒ මට්ටමට හරි ඒ ඉන් එහාට ඔගේ වෙන ආනිසංශයක් නැහැ. මේ රූපයක් මේ රූපේ රූපේ බව දන්නේ සංඥා නිසා තමයි. මේ වේදනාවක් වේදනාව වේදනාව බව දන්නේ සංඥා නිසා තමයි. වේදනා රූපයෙන් වේදනාව වෙන් කර අඳුනගන්නේ සංඥා නිසා තමයි. සංස්කාර වලින් හැම එකකින්ම නිසා සංස්කාර වල කෘත්‍යයක් ඇතන තියෙනවා. හැබැයි එහා ගිය වෙන গুপ্ত දෙයක් ඇතන නැහැ. ඒ මට්ටමට තේරුම් ගන්න. ගරු ස්වාමීන් වහන්ස මා මේ වැඩමුළුවේදී ලද අත්දැකීම් කෙටියෙන් ලියමි. මෙහි දෙවන දිනේදී මගේ හිත කයට යොමු වී ඇති බව වටහා ගත්ෙමි. ඒ වෙනදා හීනයක ස්වභාවයෙන් දකිනා දේවල් වෙනුවට පියවි සිහියකින් නමුත් නොසෙල්වෙන පිළිමයක්සේ සම්පූර්ණ හිස් බවකින් බලා සිටීමේ වරක මා ඉදිරියේ ඇති හිස් බව මගේ ශරීරය තුලට යොමුණු වැටහුණි. හිස් බව විනිවිද පෙනුනි. තවත් වරක ලොකු කාන්දම් පොල්ලක් මගේ උරහිසෙන් ඇඟ ඇතුළට බස්සනවා වගේ තේරුණි. ඉන් පසුව භාවනා කරන නොකරන සෑම වෙලාවෙදීම ඉන්නා ඉරියව්වටත් කයටත් හිත ගැනීමට හා සිතවිලි නැතිව ඒ මොහොතේ සිටීමට උත්සාහ කරමි. දැන් බොහෝ විට નિરાයාසයෙන්ම වගේ සිදුවේ. පරයන්කේදී මා ලැබපු අපහසුතාව වලින් සමහරක් නම් හිස ඇතුලේ විදුලිය දුවනවා මෙන්ම බෙල්ලහා හිස තද කරනවා මෙන්ද අත් අමරනවා මෙන්ද තවත් වරක පපුව ඇතුලේ පිහිටුඩකින් ඉරියන් අඳිනවා මෙන්ද විය. තවත් දිනක පරයන්කේදී කණ්ණාඩියකින් වාගේ පෙනුණු මාගේ ශරීරයේ බොඳ වී ගොස් ඇටසැකිල්ලක් බවට පත්වනු දැක්කෙමි. ඊළඟ මොහොතේ ශරීරයේ උඩුකය පන නැති වී ඔළුව කඩා වැටිනි. හිස ඇතුලේ දුර්වර්ණ වූ මොළය දැක්කෙමි. ඊළඟට මාගේ මරණය දැක්කෙමි. ලෝකයෙන් තුරන් වීම පැහැදිලිව දැක්කෙමි. බියක් දැනිනි. පාළුයි. දැනීම, දැකීම හා හැඟීම් විස්තර කර නොහැක. තව දවසක පරයන්කේදී ඡායාවක් වැනි මගේම රූපයට මා ඇතුළු වී එහි රැඳී සිටියෙමි. මගේ ශරීරයේ වායු බෝලයක් බවට පත්විය. එය එහාට මෙහාට ඇඳුණු ඇඳුණු අතර එක පැත්තකට ඇදී ගියේය. මට මේ ලෝකේ නැති විය. තවත් පිටක ශූන්‍ය බවටත් පසුව හිස් බව හෝ ශූන්‍ය බව කිව නොහැකි ස්වභාවයකටත්පත් උනේමි. අදාළුයම භාවනාවේදී හිත නිශ්චල වී විනාඩි 45කට පමණ පසු මගේ හිස විදුලි වේගෙන් දෙපැත්තට වැනෙන්නට විය. ඊට පසු බෙල්ලෙන් උඩ ඉතා සැහැල්ලු විනිවිද පෙනෙන බෝලයක් මෙන් දැනුනි. තව ටිකකින් මා 3D පින්තූරයක් ඇතුලේ සිටින පිළිමයක්සේ දැනුනි. ඊළඟ භාවනා වාරයේදී දත් අදවීම කන අගුළු වැටීම වැනි හිස විදුලියෙන් වාගේ දෙපැත්තට වැනීම සිදු වුණද එය දන්නා නිසා නැවත නැවත සිදුවීමට නොදී තබා ගතිමි. මගෙන් වරදක් නොවීමට වග බලා ගනිමි යන හැඟීම නිසා හිතේ නිදහස් ස්වභාවයක් ඇත. ඔබ වහන්සේගේ උපදෙස් මා ඉතා අගය කරමි. ඔබ වහන්සේට නිරෝගී බවත් දීර්ඝායුෂ දීර්ඝායුෂත් පතමි. ඔය ඉස්සරහට යන්න යන්න මේ අත්දැකීම් වලින් සිදුවෙන බලපෑම නපුර පීඩිකාන ගතිය එන්නෙන් අඩු වෙනවා. මුලදී මුලදී හරි මේ විචිත්‍රයි, හරි අදාළයි. හරියට උත්තර ඉල්ලනවා. අන්තර දක්ෂව මේක හරහා ගියොත් ටිකක් ඊට පස්සේ තේනවා මම එච්චර ආවට මේ ඇඟට වදින්නේ නැහැ. මේ බුලට් ප්‍රූෆ් රූප කාමරයක් ඇතුළේ ඉන්නවා වගේ වටේ ඔක්කොම දඟලන නමුත් වදින්නේ නැති බව තේරෙනවා. එතකොට ඒ එන අරමුණට වැඩිය සත්‍ය ප්‍රබල වෙනවා. ප්‍රබල වෙච්ච ගමන් ඒ ආත්ම විශ්වාසය ආපු ගමන් මේවා නිකන් ළඟට ඇවිල්ලා හැල්ලා යනවා. ඒ කියන්නේ වදලා දුක් දෙන්නේ නිලුම්පතේ හිටපු වතුර කඳුල වගේ ගෑවෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඉතින් එතන තමයි අමාරු කැලේ තියෙන්නේ. ඊට පස්සේ නම් මේවා ඉතින් පිහලා පිඹලා අරින්න පුළුවන් මට්ටමට එනවා. ඒ ගෙවලා තියෙන අමාරු කොටස ගෙවෙමින් තියෙනවා තාම. එනිසා ඉදිරියට ඔය අන්තිම කොටසේ ලියලා තියෙන විදිහට බලාපොරොත්තු වෙන කියලා විශ්වාසයෙන් යන්න. එතකොට මේ ආපු පමණින් ඇඟේ දා ගන්න ඕන කමක් නැහැ. මම ඒකට පාවිච්චි කරන වචන තමයි හිත කරදර ගන්න එපා. ඔය මොනවා ඇවිල්ලා මොන විදියෙන් අපි නටවන්න නැතුවත් කාලල්ලා. එච්චර තමයි කියන්නේ. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවේදී සතියෙන් සිටින චිත්තක්ෂණයේදී කෙලෙක් කෙලස් සිදු නොවන බව දැනගතිමි. සතියෙන් සිටීම සඳහා යම් අයක උනන්දු කිරීමට දානශීල භාවනාවලදී සතියෙන් සිටින චිත්තක්ෂණයේ උත්කෘෂ්ඨම කුසලයේ සිදුවෙනවා යයි පැවසීම වැරදිද? කාරුණික පැහැදිලි කිරීමක් කරන මෙන් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. ඔය පොඩි උන්න කණ්ඩේ ගියාම උන්ට කියලා දෙන්නම් පුළුවන් හොඳම ප්‍රෝටීන් තියෙන්නේ මත් මාළු වල කිරි වල. නමුත් ඉල්ලන්නේ පපඩන්නේ. ඌ කියනවා පපඩම් කෑවොත් මස් කන්න. පපඩම් කෑවොත් බත් කන්න. ඒ නිසා ඉතින් පපඩම් කෑලා දෙන්නේ. එහෙම නැත්නම් කියනවා අන්තිමට දෙන අයිස්ක්‍රීම් ටිකක් දුන්නොත් බත් කනවා. මොන කරන්නේ? ක්‍රමේ වෙනයි. නැත්නම් පොඩි එකාගේ හැදී එන දැයි ඌට පපඩම් කෑලා පොඩි කරලා මිල කරලා හරි කමන්නේ බත් ටිකක් කවගන්න එකයි තියෙන්නේ. නිසා අනුන්ගේ සීනි කිරිල්ල පැත්තක තියද්දී වෙන අම්පිචලා කාගමු අපා. <laughs> ගරු ස්වාමීන් වහන්ස මීට පෙර හා ඊයේ ධර්මදේශනයේදී භාවනාවේ දියුණුවට භාවනාවේ දියුණුවට ශ්‍රද්ධාව වැඩි දියුණු කරගත යුතු බව අසා ඇත. පෙරද සද්දා සූත්‍රයේ කීප වරක්ම ඇසුවෙමි. නමුත් ඒ තරම් සාර්ථක නොවිනි. සද්ධාව දියුණු කරගන්නා මඟ පැහැදිලි කර දෙන්නේ නම් කෘතඥ වෙමි. ඔබ වහන්සේට තිසරණ සරණයි. සද්ධාට ආසන්න කාරණාව තියෙන ප්‍රඥාව. අපිට පේන්නේ දෙක ඈත වගේ භාවනා කරන ප්‍රඥාව වැඩනවා වැඩෙන්න වැඩෙන්න සද්ධා වැඩනවා. එහෙම නැත්නම් වෙන ක්‍රමයක් ඇත්තේ නැහැ. වෙන ක්‍රම තියෙන්න පුළුවන් සද්ධාව ප්‍රඥාවෙන් තොර. එනිසා භාවනාවමයි සද්ධා වඩන තියෙන ආසන්න මාර්ගය කියලා ඒ දුෂ්කරතා විඳගෙන කාගෙන යන්නේක තමයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස විපස්සනා භාවනාවේදී නිතර අසන්නට ලැබෙන සතිය විවිධාංග විවිධාංගීකරණය හා සිහිනයට අවදිවීම යන අවස්ථාවන් කෙටියෙන් හෝ පැහැදිලි කර දෙනමෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී බවත් තෙරුවන් ආශිර්වාදයක් ලැබේවා. ඔය තමයි අඳුනගෙන තියෙන සතිය මොකද්ද කියලා දුන්නොත් ඔයව විස්තර කර දෙන්න පුළුවන්. එහෙම මොකක්වත් නැතුව කොහෙන් පටන් ගන්නද? ඒ නිසා Tamanගේ අත්දැකීම දුන්නොත් ඒකට අර මේ මහෞෂධ වණිතුමාට පයින්ඩක් වල රජුරෝ මේ මගේ වැලියොන් චිල්ලාවේ වැලි ලණුව කැඩිලා වැලි ලණුව කඹරලා එවන්න ඕනේ අඹරලා එවෙ නැත්නම් ඉසකසා දානවා ඒකවල තිබිච් එකේ කැඩිච්ච කෑල්ලේ වන්නේ මේ මොඩල් එකට හදලා එවන්නම් කිව්වා තියෙන කෑල්ලවත් දෙන්නේ නැතුව මේ වැලි ලණුව කොංචලාවක් හදලා එවන්න කියන්නේ ඉතින් මේ Taman සතියවත් දන්නේ නැතුව විවිධාංගීකරණ ගැන අහනවා සතියවත් ගන්න නැතුව හීනට අවදි වෙන්න හදනවා මේ නිකන් සතියටවත් අවදි ආනපානට අවදි වෙලා තියෙන සතියවත් කියන්නේ නැතුව නිසා කරුණා කරලා මේ ප්‍රශ්න වල තියෙන මස් ටික තියාගන්න එක ඕජාව ටික නිකන් ප්‍රශ්න අහන තඳා ප්‍රශ්න ඇහුවට අනික් කෙනා ප්‍රශ්න විසිකලා යවන්න පුළුවන්. ඒ තමන්ගේ අත්දැකීම් ටික දැම්මේ නැත්තම් මොන විදිහක ප්‍රශ්නේ සාරයක් ඇත්තේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ අපගේ දරුවන් කුඩා කාලයේදී අකීකරුකම් දිගින් දිගටම කරන අවස්ථාවලදී බැරිම තැන ගසා තරවටු කර තිබෙනවා. ඔවුන්ට හිංසා කිරීමේ චේතනාවෙන් ඒවා නොකලත් ඔවුන් අනිවාර්යයෙන්ම පීඩාවටපත් වූ බව පසුව තේරුම් යනවා. ඒ කාලේ ලංකාවේ කාර්යබහුල ජීවන රටාව තුල අපගේ තරුණ කාලයේ අපටත් ජීවිතය හා ළමයි හැදීම ගැන තරම් තේරුමක් නැතිවීමත් දැන් වගේ ධර්මය ගැන අවබෝධය නැතිකම හා කාර්යබහුල తත්වය අධික කේන්තියාම ආදිය නිසා එසේ ඌ බව දන්නවා. මුලදී මේ ගැන පසුතැවීමක් තිබුණත් දැන් නම් මෙසේ නැත. නමුත් ඔවුන්ට වූ හිංසාව වරහන් තුල චේතනාපූර්වක නොවුවත් විපාක මගහරවා ගැනීමට කුමන ආකාරයේ කුසල් කළ යුතුද? ප්‍රාණඝාතයෙන් උන කුසල් යටපත් කිරීමට අබේධානයේ මෙන් හිංසාවෙන් සිදු අකුසල් යටපත් කර ගැනීමට වරහන් තුල අහෝසි නොවන බව නම් දනිමි. අප දැන් කරන භාවනා ආදී කුසලයන්ගෙන් සිදුවෙනවාද නැතහොත් ඒ සඳහා කළ යුතු අවිහිංසා කුසලයන් මොනවාද මාගේ හිංසා පීඩා පරහන් තුල වචනයකින් හෝ සිදු වූ කිසිවකු ඇතනම් ඒ සියලු දෙනාගෙන් මා සිතින් සමාව ගනිමි භාවනාවට පෙර ස්වාමින් වහන්ස ජීවිතයට අදාළ මෙම ගැටලුවට අනුකම්පාවෙන් පිළිතුරු ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී භාව පතමි. මට නෑ හැබැයි දරුවන්ට ගැහුවා කියලා ගිල්ට් එකක් ඇත්තෙම නෑ. දරුවෝ නැති ඉඳලා. හැබැයි මට අම්මට අප්පච්චිට මම කොච්චර වද දෙන්න ඇති කියලා ඒක මට හොඳටම දැන් තේරෙනවා. කරන්න තියෙන උප්පරීමෙන්ම කරදර කරලා තියෙනවා. ඉතින් එතකොට ගහනකත් ගහලා තියෙනවා. වයින් එකත් බැලලා තියෙන ඉතින් මම කරන්නේ දැන් දෙවේලේ වඳිනවා නේ අම්මා ආපල් ඇත්තටම වඳින්නේ පුළුවන් දන්නකමට නෙවෙයි කිරි දෙනකොට තනෙත් තපනවා දත් තියනවා කියලා පෙන්නන ඉතින් කටට ගහලා අනිත් තැනින් කිරි දෙනවා වෙන මොන කරන්නේ එනිසා අපි අපේ අම්මලාට තාත්තලාට කරපු දේ තේරුම් ගන්න තියෙන්නේ අපේ දරුවෝ අපට කරදර කරන එකට සාපේක්ෂව උඹේ දුවත් ඊතුමතේට දීග දීගිනේ පියාණනුත් මමත් මෙදා විඳපු දුක දැනේ මේක සංසාර චක්‍රයක් යන්නේ. ඒ නිසා දෙමව්පියන්ට සහ වැඩිහිටියන්ට උප්පරීමෙන් ගරු කරන්න. කොන්දේසි විරහිතව ගරු කරන්න. එතකොට අපි අර දරුවන් කරපෙකට යම් ප්‍රමාණයක ඒකම නෙවෙයි සිද්ධ වෙනවා අපේ අම්මා කිව්වේ ඉන්නකම් තොපට තේරේ කවදා හරි අපි නැති දවසක ඕකමයි කියන්නේ. මොනවාරි කියනකොට තොට තොට තොපට තේරේ අපි දැන් හිතන ඉතින් දැන් දැන් ඉතින් කවුරු කරන්නු කරන්නද? ඉන්නකොට කරෙත් නගිනවා ඔඩොක්කෙත් නගිනවා කරන්න තියෙන දේවල් තීරම කරනවා. දහසකුත් එකක් වැඩ කරද්දී. අපි තියෙන එකම වැඩේ අම්මගේ අවධානය ගන්න එකනේ. ඉතින් අපි ඒ කරලා තියෙන දේවල් බලනකොට ඒ වැඩි හිටියන සැලකීම කියලා අනෙක් ආගම්වල කාට පුත්‍රචානන්සේ හයෙන් එකක් අපිට දීලා තියෙනවා. දෙමව්පියන සලකන්න කියලා. භාවනා කරන්න කරන්න කරන්න ගුරුවරයා දෙමව්පියෝ මේ බුද්ධහති මහත්මයන් වහන්සේලා ගැන පුදුමාකාර සද්ධාාවක් තියෙනවා. ඉස්සෙල්ලත් නැතුව නෙවෙයි. නමුත් මේ වගේ එකක් එන්නේ නැහැ. ඒ නිසා ඒක එන්නේ එන්නේ එන්නේ ඒ දෙමාපියන් සලකන ආදර්ශයෙම අපේ එක විදිහට පව් ගෙවෙන අනිතික ලොකු ආදර්ශයක් පිටනවනේ. අනික් අයට නිතරම වැඩිහිටි ගෞරවය කරන්න මේක ඉතින් සනාතන සටනක්. මේ දෙමාපියන් සහ දරුවන් අතර ගැටුම මේ ඒකට කරන්න දැනෙන්නේ අපි වැඩිහිටියන් කරු කිරීම තමයි ඉතින් මේ වෙලාවේ මට උත්තරයක් වශයෙන් කියන්න පුළුවන්. අවසරයි පින්වත් අතිපූජනීය ස්වාමින් වහන්ස ඊයේ අවසාන පරියංකේදී ලදා දැකීම කෙටියෙන් දීමි මා දැන් මෙතන කියා කයට සිත පිහිටවා ඊතා සුළු වේලාවකින් කය සැහැල්ලු වී නොදැනී තර්මක ආලෝකමත් හිස්තැනකට මුහුණලා සිටීමි මෙසේ බොහෝ වේලාවක් සිටින අතරේ ඉඳ හිට යන යන එන සිතිවිලි නිරීක්ෂණය කෙලිමි ඒකාකාරීව තිබී හදිසියේම හිස තුලට කොළපාට ඊතා කුඩා විදුලි බුබුලු වරහන් තුල වෙසක් කාලයට දල්වන ඊතා කුඩා විදුලි බුබුලු විශාල ප්‍රමාණයක් දිස්විය. ටික වේලාවකට පසු මොළයේ ලෙස හඳුනාගත හැකි ස්වභාවයක් දෙබෑ වී ඒ තුල රතු පාට කහ පාට නිල් ආදී එම කුඩා ප්‍රමාණයේ විදුලි බුබුලු නිමෙමින් පත්වෙමින් ඊතා සුළු වේලාවක් පැවතුණි. ඇත්තටම කාලය ගැන හැඟීමක් නැත. එම දර්ශනය හරියටම සිහිගැන් වූයේ රවුම් කේක් ගෙඩියක් තුනෙන් එකක් ත්‍රිකෝණාකාරව ඉවත් කළ පසු ඉතිරි කොටසේ දෙපස බිත්තිවල මේ විදුලි බුබුලු දැල්වෙන ආකාරයටයි. මේ අවස්ථාව දර්ශනය වීමේදී හිතේ කිසිම වෙනසක් ඇති නොවිය. සමාධිමත්ව සිටීමේ මේ පිළිබඳ ඔබ වහන්සේගේ අදහස දැන ගැනීම පිණිස ලියන්නට සිත් විය. ඔබ වහන්සේට නිරෝගී බවත් තෙරුවන් ආශිර්වාදයක් ලැබේවා. ලයිට් බිල් එක වෙලා. ලයිට් බිල් එක දාද්දි වගේ තමයි හැම තැනම ලයිට් පත් වෙනවා. බිල් කෙව්වේ නැහැ නේ කපනවා. ඔය ගණන් ගන්න එපා. වතුර බිල කෙවිය නැත්නම් ඒත් ඔය. ඒ අවශ්‍ය වෙලාවට ඒවා ගෙවන්න කුලි ගෙවන්න ලයිට් බිල ගෙවන්න වතුර බිල ගන්න. ඒකට ඉඳපු ගන්න ලයිට් පත් වෙනවා. ගරුතර පූජ්‍ය පාදයන්ෙනි සක්මන් භාවනාව ඊයේ සවස සක්මන් භාවනාවේදී ඊට පෙර පරයන්ක භාවනාවේදී ඇති වූ ශාරීරික වේදනා උරස් කුහරේ බෙල්ලේ වම්පස හිසෙහි ඇතැම් තැන්වල ඇති වූ දැඩි වේදනාද සමගින් දැඩිව දැනෙන්නට විය. දනහිස් පාද කොන්ද ආදී ස්ථාන වශයෙන් මුළු ශරීරයේම දැඩි වේදනා ගුලියක් බවට පත්වන්නක් පත්වන තාක් පත්වී ඇති බවක් දැනිනි. ඒ අවස්ථාවේදී මගේ මුවගින් නිතින්ම දුක්ඛෝ දුක්ඛතෝ රෝගතෝ සල්ලතෝ ආබාධතෝ ආඝාතතෝ යන යෙදුම් කීපයක් පිටවිය. එසේම වේදනා වේදනාවන් හා බැඳුණු සංඥා සියල්ල එක්වගත් කල කායික දුක්ඛ විපරිණාම දුක්ඛ දුක්ඛ දුක්ඛයෝ සියල්ලම එකවර එක්ව සිට පහර දෙන්නක් වැනියයි සිතුනි. ඒ සියල්ලෝම සංකලණයෙන් වූ කායික මානසික යන දයන්චේම පීඩා වලින් පෙලෙන්නට වීමි. මේ නම් අසාරතෝ පංචස්කන්ධයකි. ඊයේ රාත්‍රී විවේක අවස්ථාවේදී සති සම්පජන්යෙන් ගත කරද්දී මේ වේදනා හා සිතවිලි අත්විඳිමි. අද උදෑසන පරයන්ක භාවනාවේදී ටික වේලාවකින් වේදනාව නැගෙන්නට වූ විට වීරියෙන් යුතුව මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කළෙමි. එහෙත් නැවත ටික වේලාවකින් මේ වේදනාවන් සමග පස්සපච්චයා වේදනා යනුවෙන් එහි සමුදේ මෙනෙහි විය. ඒ සමගම ප්‍රත්‍ය සමුප්පාද පාඨයක් සියල්ල මෙනෙහි විය. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් දෙවරක් එසේ කෙලෙමි. ඒ උද වේදනා තනින් තන අඩුවෙමින් පැවතිනි. එක් අවස්ථාවක නැවත මූල කර්මස්ථානයේ වෙත දැඩි වීරයෙන් සිත තදින්ම වාගේ යොමු කරත්ම බුදුන් වහන්සේගේ උදාන වැකිය වූ අනේක ಜಾති සංසාරයන් යන ගාතාවේ අර්ථය අනුවත් නැවත සිතට නැගුණු තණ්හාය ජායති සෝකෝ යන ධම්මපද ගාතාවේ ගාතාවත් මිමිනෙන්නට වීමෙන් සමුදය හා ප්‍රත්‍ය අවබෝධ විය මෙනෙහි විය. එසේනම් මේ දුකින් එතර විය යුතු යුතුයයි සිතා නැවතද බුද්ධ පරයන්කේට යොමු වී මූල කර්මස්ථානයට සිත නතු කිරීමට වෙරදැරීමි. එහෙත් ඒ සාර්ථක උත්සාහයක් නොවුවෙන් දැන් විවේක ගනිමි දැස් හැර අවට පැතිරී ඇති ආලෝකයේ දෙස බැලීමි. ඒ සමගම ගතසිත සැහැල්ලු වී සියලු වේදනා සංසිඳී ගියාසේ දැනිනි. නිසල්මන් නිසල්මන් වේ ලෙසම බලා හිඳ ටික වේලාවකින් මූල කර්මස්ථානයට සිත යොමු කළත් ඒ සඳහා ප්‍රමාණවත් වේලාවක් නොවිනි. තුන්වැනි පරයන්කේදී මූල කර්මස්ථානයේ සිත යොමු කරද්දීම සිත නින්දට වැටුණා වගේ වී දිගැස්සීමකින් වාගේ අවදි වීමෙන් ආලෝක සංඥා මතුවන්නට විය. එය කීපවරක් එසේ වද්දී ඒ තුලින් මධ්‍යම ප්‍රමාණයේ ආලෝක මධ්‍යයක් මතුවිය. එය වඩා දීප්තිමත් විය. ප්‍රභාෂ් ප්‍රභාෂ්වර සිතක් කියන අදහස මතුවිය. එයත් පසුද දිගින් දිගටම එසේ ආලෝක සංඥා අකණ්ඩව ඇතිවෙමින් නැතිවෙමින් බොහෝ වාර ගණනක් පැවති අතර පුලුල් පරාසයක් තුල පැතිරගත් ආලෝක තලයක් මතුවිය. ඒ තුල ටික වේලාවක් සිත රඳවා ගතිමි. භාවනාව වේලාවට අවසන් විය. ප්‍රශ්නේ මේ தත්ත්වය පිළිබඳ වැටහීමක් ලබා ගැනීමට හා භාවනාවේ ඉදිරියට පවත්වා ගැනීමට සුවිශේෂ ක්‍රම පිළිවෙතක් වේ නම් පහදා දෙනමින් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සම්පත් උදා වේවා. එතකොට විසුවිශේෂ ක්‍රමයක් නැව විදිහට තමයි යන්න තියෙන්නේ. හොඳට සලකා බලන්න අර වගේ හොඳට දිදුලන වේදනාවක් එනකොට උප්පරීම සතිය තියෙනවා. මේ සතිය හොඳට වැඩනකොට ශරීරයේ හැම අංශුවක් පාසම නලියන කම්පන චංචල දැනෙනවා. ඉතින් ඒක සතියේ ප්‍රයෝජනයක් විදිහට සලකවුවොත් සතියේ තියෙන නිසයි මේක තියෙන්නේ කියලා වේදනාව හතුරෙක් විදිහට පේන්නේ. ජයග්‍රහණයක් සතිය ප්‍රතිඵලයක්. දැන් සතිය හැම තැනම පැතිරලා තියෙනවා කියලා බැලුවොත් තමයි තේරෙන්න පටන් ගනී මේක නම් මේ විදිහට ගියොත් සතියේ දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියන්නේ මේක තමයි. මේ සතියේ තියෙනකොට දුක නැති වෙන්න ඕන කියලානේ අපි හිතාන තියෙන නමුත් ලස්සනට පෙන්වන හැබැයි හුඟක් වෙලාට ඔය පෙන්වන දුක් කායික දුක් නෙවෙයි කායික දුක්ඛ නෙවෙයි චෛතසික දෝමනස ඒක ඔය කිඹුල කනවට වැඩිය හපන් අර කොහිල කටුවයින එක දින්නම බෑ එනිසා මේක භාවනා ප්‍රතිඵලයක් කරගන්න කරගත්ත දවසේ අනිත් දවසේ ඔක බලාපොරොත්තු වෙන යන්න එතකොට ඒක ලැබෙන්නේ මේ සුභාසින්තනයක් වගේ භාවනා හොඳට පිළිහිලා තියෙනවා වගේ උත්සන්න ආසන්න වෙලා තියෙනවා කියලා ආන්නේ හැඟීම ආවනම් අපේ සිංහලයේ කියවන පැමිණිතුක් පැණි රහයි කියලා භාවනා ලොකු පිම්මක් පයින්න ඒ නිසා සුවිශේෂකම නැහැ. මේ සඳහා ලෑස්ති වෙලා යන්න මේ භාවනාවේ සතියේ අතිරේක ප්‍රතිඵලයක් කියලා හිතා ගන්න පුළුවන් නම් ගමන හරි පහසුයි. අතිපූජ්‍ය ගරු ස්වාමින් වහන්සේ අද දවල් කෑමට පෙර වෝකින් හා සිටින් මෙඩිටේෂන් අන්තිම දෙකේ වූ සිදුවීම් මීට කලින් නොසිදු නොසිදුණු නිසා කමටහන් සුද්ධ කර ගැනීමට මෙය මම ලියමි. මීට පෙර විස්තර ලියා ඇති බැවින් කෙටියෙන් ලියමි. සක්මන් භාවනාව ගැන ඉතාමත් පැහැදිලි වැටහීමක් මේ රිට්‍රීට් එකෙන් ලැබුණි. සක්මන් භාවනාව එක දිගට නොකැඩී සක්මන සතියෙන් මෙතෙක් දුර කර මෙතෙක් දුරට කර නොහැකි වී තිබුණි. එහෙත් අන්තිම විනාඩි 20 25 සක්මන් භාවනාව નિરાයාසයෙන්ම කිසිම බාධාවකින් තොරව කර ගැනීමට හැකි විය. එනම් සිතුවිලි වලින් හෝ ශබ්ද වලින් හෝ පාදවල පටලැවිල්ලකින් තොරව ඔහේ වෙහෙසකින් තොරව කරගෙන යාමට හැකිවිය. එනම් වයින් කරපු බොනික්ෙක් දිහා දෙපැත්තේ ඉඳන් බලා ඉන්නවා වගේ දැනිනි. මෙය ඉවර කරපු හැටියේම පරියංකයට ගියේය. පරියංක භාවනාව. ඊටමත් ඉක්මනින් ආශ්වාසයේ හා ප්‍රශ්වාසයේ පිහිටුවීමට හැකිවිය. එන් වරහන් තුල එනම් එය දිවේ දැනුණු වේගවත් කම්පනයක් ලෙසත් ඉන්පසු ශූන්‍යතාවයට ඊතා ඉක්මනින් පිවිසෙන්නේය. අද දින ගණන් කළ හැකි වාර ගණන එනම් තුන් වරකට තුන් වරකට වඩා සිතවිලි පැමිණියේ නැත. ඒවත් ඇති වූ ඇති වූ සැටියෙන්ම ආවහාවයයි මෙනෙහි කළ විට නැති වී ගියේය. සුළු වේදනාවක් දකුණු වලලු කර ආවත් එය මෙනෙහි කිරීමටවත් අවශ්‍ය වූයේ නැත. ශරීරයේ යටිකයින් කිසිම බාධාවක් නොතිබුණි. එය තියෙනවද කියලාවත් නොදැනිනි. සුදු අලුතින් තීන්ත ගාන ලද බිත්තියක් සේ තිරයේ දිස්විය. එය දිහා ඇස් හැරගෙන වරහන් තුල ඇස් වසා තිබුණත් බලා සිටින්නාක් මෙන් දුටුවෙමි. මෙය එක දිග්ගටම පැය භාගයක් පමණ කාලයක් තිබුණි. උඩුකයද ඉතා සැහැල්ලු බව දැනුනි. මෙය ඊතා ශාන්තේ ශාන්තේ කියා සිතුණු අතර අධික ප්‍රීතියක් අත්විඳිමි. එවිට මෙය මාගේ නිවන දෝ යන්නත් සිතුණි. කිසිම බාධාවක් නොතිබුණි. සැසිවාරයේ අවසන් වී පිරිස නැගිටින ශබ්දය ඇසිනි. මට නොනැගිට සිටීමට ඇතනම් යයි සිතුණි. ඒත් ඒත් කෑම ලබා ගන්නට ඇති බැවින් ඊතා කනගාටුවෙන් ඇස්සැරීමි. තෙරුවන් සරණයි. ඒක ඉතින් අර මේ සක්මණ හරි ගියා නම් බොහෝ විට පරියන්කේට හරියන බවට ලකුණක් තමයි. ඒ නිසා ඒක අනායාසයෙන් වෙන්න පටන් ගත්ත දවසේ තමයි ධක්මන ආනිසංසයි පරියන්කේ ආනිසංසයි ලැබෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් බලන්න සක්මන හොඳට යෙදිලා කෙරුවොත් සක්මනේ ඔය කියන විදිහේ අනායාසයෙන් සිදුවෙන මට්ටමට ගියොත් පරියන්කේ ගොඩක් වෙලාට යන්න ඉස්සලා හිතන්න පුළුවන්. එයා රත් වෙච්ච පිහකින් බටර් කෑල්ලක් කපුවා වගේ කිසිම දැනක ගැටලු මොකුත් නැහැ කාගෙන බහිනවා. ඒක අර අර පසුබිම සකස් වීම අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක ඇත්තට මං කරන දෙයක් නෙමෙයි. ඒක යුගය යෝගයක්. ඉතින් යෝගෙට අවශ්‍ය පූර්ව කෘත්‍ය සකස් කර දීම තමයි ඔය සක්මණේ කරන්නේ. එනිසා මේ වෙනකොට ලැබෙන Taman ලැබෙන ක්‍රමසහවිදි හම්බ වෙනවනේ. මේ මේ විදිහට මේක වෙන්නේ කියලා හැමදාම මේක හරියන්නේ නැහැ. නමුත් ඒ තියෙන ක්‍රමසහවිදි නැවත නැවත කිරීමෙන් අනුග්‍රහ කරන්න කියලා තමයි කියන්නේ. සමාධිස්සච නිමිත්තක් ගායියෝති කියලා කියනවා. ගරු පූජනීය ස්වාමින් වහන්සේ දැඩි ලෝභය වැළැක්වීමට නම් සිත සිතෙන තන හිමන් අතර කිරීමට නම් එනම් සංඛා මට්ටමින් කායානුපස්සනාවෙන්ම වරහන් තුල සතිය පිහිටුවීමෙන් බව මට වැටහි ගිය ආකාරයයි. එහෙත් යම් කෙනෙක් ශීලයේ නොපිහිටුවේ නම් භාවනා නිසි ආකාරයට කර කර නොහැකිය. එමෙන්ම බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ දාන වරහන් තුල ප්‍රධාන වශයෙන් ලෝභය හෝ කාම ආසාවන් දුරු කිරීමට ශීලය වරහන් තුල සීලය පිහිටුව විට භාවනාව සාර්ථක ලෙස කිරීමට අවශ්‍ය අංගයක් බවත් භාවනාව වරහන් තුල ප්‍රතිපත්තිය ඊතා උතුම් වන්නේ එක තිත්තක්ෂණයක එකින්ම පහළ වූ විගසම කඩාගත හැකි හැකි බැවින් යන්තමට වැටහි ගිය ආකාරයයි. මෙය වැරදි නම් එය නිවැරදි කර දීමත් දානය හා ලෝභය අතර සම්බන්ධතාවයන් දාන සීල භාවනා අතර සම්බන්ධතාවය පැහැදිලි කර දෙන මෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටින්නි. අතිපූජනීය වැරදුනා. අපි පෘථග්ජන මිනිසුන් නිසා දාන එදා සිටම වරහන් තුල භාවනාව පුරුදු වීමටත් පෙර කිරීමෙන් දැඩි ලෝභය දුරු කිරීමට සහනයක් වෙනු මම දුටු වෙමි. මේ නිවැරදිද? ඔබ වහන්සේ මේ කරන අතිමහත් කාර්යය තව දුරටත් කිරීමටත් ඔබ වහන්සේගේ ඉදිරි බලාපොරොත්තු සියල්ලම සාර්ථක වීමටත් නිරෝගී සුවය තිර ජීවනය හා දීර්ඝායුෂ පතන්නේමි. මේ ආත්මීම නිවන් දකිත්වා තුන් සරණයි. මේ ලිපියේ පළවෙනි ලිපිය කියවන තුන මානසිකත්වය අරගන්න ඒක තමයි වඩන්න තියෙන්නේ. ඒ දානේ සහ සීලේ සහ භාවනා අතර සම්බන්ධතා අපි දන්නේක වැරදි නෑ නමුත් ඒක ගොඩාක් වෙන ක්‍රම තියෙනවා. ඒ අතර අන්‍යෝන්‍ය සම්බන්ධතා තියෙනවා. අපි පටන් ගන්නකොට අපිට කියලා දීපේක තමයි ඕක. ඕක හොඳ නැත්නම්. නමුත් ඔය ටික ඕක ආංශිකයි. අනිත් පැත්තට ඕක එන හැටි තේරුම් අරගන්න නම් අර සතිය වඩ아가න යන්න. එතකොට ඒ ඒ අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධතා තේරෙනකොට ඒ ඔක්කොම කියලා දෙන්න බෑ. කියලා දෙන්න පුළුවන් ක්‍රමය තමයි යෝග දාන සීල භාවනා ක්‍රමය. නමුත් ආර්ය අෂ්ටාංග මාර්ගයට යනකොට සීල සමාධි ප්‍රඥා විතරයි ඉතුරු වෙන්නේ. ඒකෙම ප්‍රඥා සීල සමාධි කියලා එන්නේ. ඉතින් කොහෙන්ද මේ මේ අඟපසක මාරුනේ කියලා ඒක කියලා දෙන්න බෑ පොතක. කරගෙනකොට නෝන තේරෙනවා. ඒ නිසා ඔය කායනුපස්සනාවේ මේක සම්පූර්ණ වෙනවා කියලා යම් දැනුමක් ආවනම් ඒ හිතෙනවා නම් ප්‍රත්‍යක්ෂණය කළ බලන්න පුළුවන් එකක් කියලා. අන්න ඒක කරගෙන යන්න. එතකොට අනික් අන්තර් සම්බන්ධතා අවශ්‍ය වෙනකොට තේරෙයි දැන් ඉව හොයන්න ගියොත් අර සතිය පිහිටීම කැඩෙනවා. ගරු ස්වාමින් වහන්සේ අද දින භාවනා අත්දැකීම් මෙසේ විස්තර කරමි. සක්මණින් පසු පරයන්කේ වාඩි වූ නමුත් අරමුණු කීකරු කිරීමට කිසිත් නැත. වාඩි වී සිටින බවක් පමණක් දනිමි. කළුවර අඳුරු අවස්ථාවක පසු වීමි. විනාඩි 45කට පසු හිස් මුදුනේ සුළු කැක්කුමක් සමග ක්ලාන්ත ගතියක් ඇතිවිය. වරහන් තුල සාමාන්‍ය ජීවිතයේදී ක්ලාන්ත ගති නැත. මෙය දරා ගැනීම සඳහා තදින් ආශ්වාස ප්‍රශ්වාස කෙලෙමි. හිස පහතට දමා සිටියෙමි. දෙපා දිගහැර ගතිමි. විනාඩි 20කින් පමණ මේ නැතිවිය. පරයන්කේ කාලය අවසන් වන තෙක්ම සිතවිලි එකක් පසුපස එකක් ආවේය. සමහර ඒවා සමග පැටළුණෙමි. ගියේය. මට සිතවිලි වලින් ගැලවීමක් නොහැකි බව අවබෝධ කරගතිමි. සක්මනත් එසේ විය. පියවර පහකට පසු සිතවිලි එක දිගට එයි. ඊට පසු පරයන්කේදී බොහෝ විට ධර්මයේ විග්‍රහ කරමින් සිතින් කතා කරමින් සිටියෙමි. නමුත් මේ සියල්ල සිදුවන බව මම දනිමි. දහවල් දානේ සඳහා පොලිමේ සිටියදී ද සිතවිලි දිගටම ආවේය. ඒ දෙස බලා සිටියෙමි. වෙනදා මම කැලෑතාරාව යයි කියූ විගස සිතවිලියයි. අද හොඳින් සිතවිලි රජ කරයි. ඔබ වහන්සේගේ අදහස් දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඔය වෙලාවේ හිතවිලි තියෙන වෙලාවේදී මට දැන් තියෙන හිතවිලි කියලා දන්නවනම් හිතවිලි තියෙදි හිතවිලි බව නොදැන හෝ හිතවිලි නැවිත් ඉන්නවටදී මේක හොඳයි. එනිසා මේක හොඳටම මේ යුද්ධ පිටියේ සටනක් වගේ බලවත් සතුර බලවත් Taman Taman යුද්ධ පිටියේ ඉන්නේ ඒක දන්නවා මේක බලවත් වෙනවයි කියලා. වෙලාවල් තියෙනවා ඇත්තටම හිතවිලි යට කරගෙන යන්න පුළුවන්. නමුත් ඒ හිතවිල්ල තියෙද්දි මම දැන් හිතවිල්ලක ඉන්නවා කියනකොට ඒක සතිය රජ වෙච්ච වෙලාවක්. අන්න ඒ විදිහට ගත කරන්න පුළුවන් නම් හරීම සජීවී භාවනාව. එහෙම නැත්නම් මේ සතිය ඒක උඟ වෙලාවට අපි හිතන්නේ පෙරදිල්ලක් කියලා. අපි හිතන තියෙන සතිය තියෙනවා හිතවිලි එන්න බෑ කියන්නේ නෑ. හිතවිලි ජයගෙන තියේදී වේදනා ජයගෙන තියේදී සද්ද ජයගෙන තියේදී සතිය පවතිලා නෑ කියලා කියන එක තමයි මෙතන ගන්න දෙන එකම ජයග්‍රහණය. ගරු ස්වාමීන් වහන්ස මා පරයන්ක භාවනාවේ යෙදීමේදී මා ආදුනිකයෙකු බැවින් හුස්ම ගැනීමේදී හා පිටවීමේදී එකේ සිට 50 දක්වා සිතින් ගණන් කළහොත් එසේ කිරීමෙන් හිත පිට නොගොස් රඳවා ගැනීමට පහසුවක් වේවිද? කාරුණික උපදේශක් කාරුණිකව සුදුසු උපදේශක් ලබා දෙන්න. ඔබට ඔබ වහන්සේට තෙරුවන් සරණ ලැබේවා. ඔය ඉතිසල බලන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව පේනවාද කියලා. වෙනුනොත් තමයි ඉඳගෙන ඉන්න එක ඇතුලේ තියෙන ආනාපානට යන්න ඕනේ. තමයි ඉඳගෙන ඉන්නකොට මම දැන් හිටගෙන නෙවෙයි, ඇවිදිමින් නෙවෙයි, නිදාගෙන නෙවෙයි මම ඉඳගෙන ඉන්නවා කියන එක තහවුරු කරගත්තොත් ওই උපක්‍රමය හරියනවා. ඒත් 50ට ගණන් කරන්න එපා. 8ට ගණන් කරලා අපව එකට ගන්න. නැත්නම් පොඩි ගානකට ගිහිල්ලා අපව ගන්න චක්‍රවලින් තමයි කරන්නේ. නැත්නම් ඔක්කොටම ඉස්සලා ඉඳගෙන ඉන්න බාට පුළුවන් නම් හිත දාලා ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක යාළු වෙන්න බලන්න සමහරට ඒ උපක්‍රමය ඔయిత වැඩිය පහසුවෙන් ඉඳී තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස ඊයේ කමඨහන් සුද්ධ කිරීමෙන් පසු භාවනාවේ ඇති වූ වෙනස්කම් වාර්තා කිරීමට කැමැත්තෙමි. මෙතෙක් මා පැමිණ සිටි ස්ථානය ඌයේ කර්මස්ථානය වන ආනාපානයේ ගෙවි ගිය පසු අරමුණ සහ කිසිවක් නොමැති අවස්ථාව විටින් විට දෝලණය වන තත්වයකය. ඔබ වහන්සේගේ අවවාදයක් වන කුණාටුවකදී කලබල වෙලා නැව පෙරලා ගන්න එපා. යන්න මගේ ජීවිතයේ මෙතෙක් ලද හොඳම අවවාදයේ බවට පත්ව ඇත. නොදන්නා දේ සතියට ආහාරයක් කරගන්න යන්න මාර්ග උපදේශයක් බවට පත්ව ඇත. ඊයේ කමටහනින් පසු ප්‍රථම පරයන්කේදී අරමුණු ගිමන් වී සුපුරුදු ගැඹුරු ශූන්‍යතාවයකට පත් වූ පසු අරමුණු ඊතා ප්‍රබල ආයුරින් මතුවිය. කලබල නොවි බැලුව විට එය ආශ්වාසය හට ගැනීමේ අවස්ථාව ලෙස දැනුනි. තවද අරමුණු ගිමන් කරන සෑම විටම එය වම්පසින් ගෙවි ගොස් ગેප් එක වැඩි වී ශූන්‍යතාවයට යයි. නමුත් මේ පැමිණියේ දකුණු පසිනි. බොහෝ වේලාවක් ඉවසිල්ලෙන් නිරීක්ෂණය කළ විට ආශ්වාසය හට ගැනීමට පෙර ગેප් එක හසු විය. එය පුළුල් වී හට ගැනීමේ අවස්ථාවද ශූන්‍යතාවයටපත් ශූන්‍යතාවයටපත් විය. ඊට පසු පරයන්කේ මේ අත්දැකීම් ලද අතර වරහන තුල අරමුණ ගෙවි ගොස් ශූන්‍ය වී නැවත පටන් ගත් තැනින් මතුවී ඉදිරියෙන් ශූන්‍ය වීම. පටන් ගැනීමේදී ශූන්‍ය වූ විට අරමුණ නැවතත් හුස්ම රැල්ලේ මැද අවස්ථාවෙන් මතුවිය. ඔබ වහන්සේගේ අවවාදය නොතිබුණේ නම් කලබල වනු නොඅනුවානය. එය අරමුණ ගෙවී යාම හෝ පටන් ගැනීම නොවන බව ප්‍රත්‍යක්ෂය. එම නිසා මැද විය යුතුය. නොදන්නා දේ සතියට ආහාරයක් කරගනිමින් තව දුරටත් හොඳින් නිරීක්ෂණය කරමි. අරමුණේ මැද අවස්ථාව ගෙවි ගොස් ශූන්‍යතාවයට පත්විය. අද දිනේ උදෑසන පරයන්කේ පටන් ගත්තේ නව අත්දැකීමක් වූ ආනාපානය පටන් ගැනීමේ අවස්ථාව සහ එයට පෙර ගැප් එක පුළුල් වී ශූන්‍යතාවයකිනි. ඉන්පසු එය අරමුණ ගිමන් කිරීමේ නිරීක්ෂණයට මාරු විය. ශූන්‍යතාවයේ සහ මැද අවස්ථාවට මාරුයි ශූන්‍යතාවයට අනුපිළිවෙලින් ළඟා විය. දෙවන පරයන්කේ පටන් ගත්තේ මැදිනි. මේ සියලු ආරම්භයන් කුමක් හෝ රටාවකට ස්වභාවිකවම හටගත් ඒවාය. මම හුදු නිරීක්ෂකෙක් උනිමි. ශූන්‍යතාවයටපත් වූ ටික වේලාවකින් අරමුණ නිරුද්ධ වන ස්ථානෙන් මතුවිය. ශූන්‍යතාවයට ගොස් ටික වේලාවකින් අරමුණු පටන් ගන්නා ස්ථානෙන් මතුවිය. එයද ශූන්‍ය වූ විට සියල්ල එකවර මතුව ආවේය. ආශ්වාස ප්‍රශ්වාසයේ මුලැමැද අග තුනම එකවර බලමින් දැන් පසුවෙමි. එය ශූන්‍යතාවයට ගොස් නැවත මතුවී ශූන්‍යතාවයටම යයි. විස්තර කිරීම අපහසුය. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. මෙයට කියනවා මේ ආකාරපඤ්ඤති කියලා විවිධ ආකාර පෙන්නනවා. අපි මේ තුළ ලකුණු ඉලක්කම් දාන්න හැදුවට පුදුමාකාර සංකීර්ණයි. ඒත ඔක්කොම ඉවර වෙනකන් දකින්නවා කියන අදහසෙන් යනවා මිසක් අර කොහොඳයි මේක නරකයි කියලා ගන්න යන්න එපා. අවසාන ප්‍රශ්නය කාල වේලා ඇතොත් අවසරයක් ලබා දෙන්නේ නම් භාවනා ගැටලු සහ අත්දැකීම් ඉදිරිපත් කිරීමට කැමැති. තෙරුවන් සරණයි. ඇත්තටම මේ ගැටලු ඉදිරිපත් කරනවත් අද බල උනන්දු කරන්න ඕනකමක් නැහැ. Tamanට මේ කරගෙන යන වැඩේ බාධා වෙනවා නම් නැත්නම් ඒක මෙන්න මේ සුද්ධ කරගත්තොත් හොඳයි කියන හැකියාවෙන් මිස වැඩේ යනවනම් එහෙම දිගට කරගෙන යන්න. ඒක අවස්ථාව දෙන්න බැරි නිසා කියනව නෙවෙයි. ඒ නිසා ඉදිරිපත් කරන්න යම් හේකින් Tamanට මේ කරගෙන යන වැඩේට ඉදිරියට කරගෙන යන්න මෙන්න මේක බාධායි කියලා හිතනවනම් විතරක් ඒ ඉල්ලරේ කරාට අපි කැමති මයික් එක දෙන්න. ඒක ඇත්තට ඒ කියන්නේ Tamanට හැන්ඩල් කරගන්න පුළුවන් නම් ඒක ඒක බාධාවක් ඒක ප්‍රකාශ කෙරුවේ නැතුනම කමක් නැහැ. අද්දැකීම් වැඩි කරගන්න බලන්න. ඒ හැම අත්දැකීමක්ම කතා කරගෙන ඉඳි ගියොත් ඒක අත්දැකීම අපි ටැග් ගහිනවා. අත්දැකීම යන්න ඕනේ මේ ඒ ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන ගියාලු වාහනේ කොච්චර සුද්ධ කරන කියලා. සුද්ධයෙන් ඇහුවලු මේ කොහොම පිටිනද යන්නේ කියලා. නෑ නෙමෙයි හැතැම්ම කණු කිව්වලු. එතරම් වෙයි යනවලු වාහනේ. සුද්ධ ඇහුවලු මේ කොහොම පිටින ළඟ ඉඳන්නේ නෑ නෑ හැතැම්ම කණු කිව්වලු. ඒ වගේ ඒ වගේ. භාවනාදී එක එක කනුවට වැඳ වැඳ ඉඳ ගියොත් කොයියෝ කරන්න හම්බ වෙන්නේ. කොම් පිටියට ළඟ යනකොට වගේ යන්න තියෙනවා. බාධාවක් නම් විතරක් ප්‍රශ්න කරා. නැත්තම් ඔය ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් වෙනවා. හොඳයි අපි අහමු කරලා මොකද කියන්නේ. <laughs> අවසරයි ස්වාමීන් වහන්සේ. සමහර ඒවා නම් ඇත්තටම කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒ කියන්න හිටපුවට උත්තර ලැබුණා. මේ ස්වාමීන් වහන්සේ මේ සක්මන් භාවනාව નિરાයයෙන් වෙන සබයිම හිට ප්‍රකාශන කලින් ප්‍රකාශ කරා. මේ සක්මන් භාවනාදී ස්වාමීන් වහන්සේ මේ බොහොම කෙටි වේලාවකින් ඒ નિરાයාසයෙන් යන තත්ත්වයටපත් වෙනවා. එහෙම කරගෙන යනකොට ස්වාමීන් වහන්සේ මේ දැන් මට හිතෙනවා දැන් මේක ඉබේ යන්න ලෑස්ති වෙන්නේ කියලා මම ඒ ඒ විදිහට යන්න අරිනවා. ඒ යනකොට ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ පොළවයි යටිපතුලයි අතර යම්කිසි මේ හරියට චුම්බක බල ශිෂ්ටයක් වැඩ කරනවා. ඒ කියන්නේ ඇදීමක් තියනවා වගේ කකුල උස්සලා තියනකොට කකුල ඇද ගන්න ගතියක් පොළවට ඒ වගේම ඒක ටිකක් තව දුර යනකොට කකුලේ ඉස්සරහා පාද දෙක අර කෙලින්ගිය පාද දෙක ස්වාමීන් වහන්සේ මේ මේකට ලං වෙන්න ගන්නවා ඉස්සරහෙන් ඊට පස්සේ ඒ විදිහට ටිකක් දුර ගිහිල්ලා සමහර ලාවට ඒකයි කෙලින් වෙනවා සමහරට අනිත් පැත් අනිත් දිශාවටත් ඒ විදිහට වෙනවා එහෙම දිගින් දිගටම ස්වාමීන් වහන්සේ සිද්ධ වෙනවා දැන් දවස් කීපයක ඉඳලා ඉතින් ඒ වගේ ඒ වගේ අත්දැකීමක් තියෙනවා අනිත් එක විස්තර ස්වාමීන් වහන්සේ දැන් මේ පාදාන්තයේ සිට හිසට වෙන දේවල් අවශ්‍ය නම් ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්. ඉතින් මම ස්වාමීන් කීම අහන්න තියෙන්නේ මෙච්චර මේ තොරතුරු මේවා ගන්න ඕනේ දිගින් දිගටම එහෙම නැත්තම් ওই નિરાශය වෙන දිහා විතරක් බලන්න ඕනේ නැත්තම් මේ තොරතුරු දෙන ඒවා ලබා ගන්න ඕනේ ඒක තමයි ස්වාමීන් වහන්සේ පළවෙනි අහන්න තියෙන එක. නෑ ඒ තොරතුරු ලැබෙනවා කියලා කියන්නේ සතිය අවදි වෙලා එතකොට ඒ තොරතුරු සම්පූර්ණ හිතෙන් නම් ඉවර කරන්න බැරි වෙයි කියලා ඒ තරම් තොරතුරු ගැක් තියෙනවා. නමුත් අපිට තොරතුරුට මුහුණ දෙන්නේ කලාතුරකින් ජීවිතේ. එළදී සේරම ගන්න හදන. අත්තකම එහා පැත්තේ හිතනක් තියෙනවා. එන්න හදන වෙලාවේ මේකට කියන්නේ ඕජාව රස කරනවා කියලා ධර්ම ඕජාව. එළදී ඉල්ලම පාතු මේ මේ මතු වෙච්ච වෙලාවේදී රැට නිදා ගන්න යන්න එපා. ඒ ගත්තොත් ඒ කවුරු හරි ඉස්සුවා මේක. අනික ගොඩ ආවනේ ඉල්ලම ආවනේ ඉතින් රැදවල නැතුව වැඩේ කරගන්න. ඒ නිසා සීගන් සීගන් කියලා කොටකොවිතං කරන මනුස්සයා වැස්ස වෙලාවේ වහවහ කුපුර අහ ගන්නවා. මොකද අනික් වෙලාවට නගුරු නැහැ හරක් නැහැ කිය හැටියට බෑ වැස්ස තියෙන ලාවේ අහගත්තේ නැත්නම් ඉවරයි. ඉතින් මේ එන්නේ ඊටාම කලාතුරේ වෙලාවේ උප්පරීම ඒ තොරතුරු සටහන් ආකාර ස්වභාවික ලක්ෂණ පුළුවන් තරම් ගන්න. ඒක මේ මට වෙලාවක් නෙමෙයි මම කරපු වෙලාවනේ යෝගයක්. ඒ වෙලාවේදී පසුබෑවොත් ආයි කොච්චර කාලයක් ඇයිද වගේ යෝගයක්. ඒ නිසා ඒ වෙලාවේ ඒකට කියන ධර්මෝජාව කියලා පුළුවන් තරම් රැස් කරගන්න. ඒ ඕජාව වැඩියෙන් ලැබිච්ච තරමට වැඩියෙන් කන්දක් නැගොත් එහා පැත්තේ පල්ලමක් තියෙනවා. ඒක අනිත් කොට ස්වාමීන් වහන්සේ දැන් එහෙම <clears throat> හිසේ පාදාන්තයේ සිට හිසට තොරතුරු ගන්නකොට ඒ හිසට දැනෙනකොට එතකොට ස්වාමීන් වහන්සේ ටිකක් මේක මේ දුර්වල තත්ත්වය කියන්නේ හිස රිදෙන ගතියක් එනවා. හැබැයි ඒ තොරතුරු ගන්නේ නැතුව ඉනෙන් පහළ විතරක්ම මේක කරනකොට ඒ ඉනෙන් පහළ ප්‍රදේශයට විතරක් සිහිය යොමු කරනකොට ස්වාමීන් වහන්සේ මේක අර නිකන් දැපණයක් වගේ මේකම කියන්නේ ඒකටම යන්න හිතෙනවා. ඒ විදිහටම. එතකොට අර අවුද රස්නේද පොළොව රස පොළොව රස්නේද ඒ මුකුත් හිතෙන්නේ නැතුව ඒ මොකක් තිබ්බත් ස්වාමීන් වහන්සේ මේකටම යන්න ඕනේ කියන හැඟීම දිගින් දිගටම එනවා. ඒක ඒ අත්දැකීමෙන් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ පරියන්කෙන් ඉඳගත්තොත් ඉඳගත්තර පස්සේ හරියට අර කෙලින් අතට හිටවපු අක්ෂයකට වීල් එකක් හයි කරා වගේ මේක ස්වාමීන් වහන්සේ වමේ සිට දකුණට මේ හිස කැරකිනවා. ටික වෙලාවක් ගිහිලා ඊට පස්සේ කණිත් පැත්තට ආපහු කරගෙන ගන්නවා. ඒක සමවේගයක් ගන්නෙ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා මේක ඊට පස්සේ ආයි වමට දකුණට පොඩ පොඩ කරගෙනකොට ඇඟ හෙල්ලෙන්න ගන්නවා. එහෙම කරකිලා ඊට පස්සේ ටිකක් හෙල්ලිලා හෙල්ලිලා මේක නවතිනවා. නැවතුණාට පස්සේ අර ශරීරයේ තිබිච්ච දෘඩ තද ගතිය ටික ටික ටික ටික ටික ටික ටික මලානික වෙලා නිකන් ශරීරේ නිකන් අර හුලම් බැස්සා වගේ නිකන් පසුබැස්මක් ඇති වෙනවා ශරීරයට. ඊට පස්සේ ඒ මේ ක්‍රියාවලියයි ආනාපානයේ ස්වාමීන් වහන්සේ දෙකම ප්‍රකටයි. يعني දෙකම පේනවා එක වෙලාවේ. ආනාපානයේ වෙන එකක් පේනවා. මේ ක්‍රියාවලියත් පේනවා. හැබැයි ආනාපානයේ ස්වාමීන් වහන්සේ ලොකු උච්චාවචන එහෙම තේරෙන්නේ නැහැ. අර හුස්ම ඉහළ පහළ වැටෙන එක නිකන් අර හරියට අර ෆෑන් එකකින් ඒකාකාරීක හුලං හමනවා වගේ ඒ වගේ දැනීමක් විතරයි තියෙන්නේ. හැබැයි සිතවිල්ලක් වගේ දෙයක් හිතට ආවොත් ස්වාමීන් වහන්සේ ඒ වෙලාවට කය මොකක් හරි ගැසීමක් කරලා අර සිතවිල්ලට එච්චර ඒකට ආරාධනා කරන්නේ නැහැ ඒක ඉවත් කරන්න හදනවා ඒ එන්න හදන එක එතකොට වේදනාවක් ආවත් කය විසින්ම මොන විදියෙන් හරි ඒක එහාට හැඹරිලා මෙහාට හැඹරිලා මොනවා හරි විගඩමක් කළා ස්වාමීන් වහන්සේ ඒක එළියට දානවා ඒක ඉන්න ඒක වදයක් කරන්නට දෙන්නේ නැහැ ඉතින් අර හැබැයි මට හිතෙන සමහර මම අහන්න හිටියේ ඔබ වහන්සේ ගොඩක් වෙලාට දේශනා කරලා තියෙන අපේ හිත වංචනිකව වැඩ කරනවා කියලා. ඉතින් මට හිතන වෙලාවකට මේ අර ආනාපාන ආස්වාස ප්‍රාස්වාසයේ වැඩි වැඩි විස්තර දෙන්නේ නැතුව මේ වෙන වෙන මේ දේවල් මේ හිත විසින් පෙන්නලා අර ඒ දේවල් විතරක් වලට මේ සීමා කරනවද නැත්නම් මේකේ මේ විදිහටද මේක වෙන්නේ කියන එක ප්‍රශ්න ඇහුවයි කියලත් උත්තරයක් දුන්නයි කියලත් ඕකට මෙහෙම වෙ යුතු කියලා ඇඟිලි දෙක කළා කියන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒ වේව ඒව සිද්ධ වෙන්නේ මොකද්දෝ හේතුඵල ධර්මයකට වංචනික තමයි. ඒත් පැමිණි දෙන්නේ. Taman ගත්තත් නෙමෙයි වංචනික ධර්මයේ ඉන්නේ. චේතනාවක් තිබුණොත් වංචනික ධර්මයේ ප්‍රශ්නයක් නැහැ. මෙතන වංචනික ධර්මයක් වෙන්න පුළුවන් බලන්න චේතනාවක් තියෙනවා කියලා. පෙන්වන්නේ ආනපාන ආනපන බලන්න. පෙන්වන්නේ කයනම් කය දිහා බලන්න. දෙකම පෙන්වනවා දෙකම බලන්න. ඒ එන තොරතුරු ටිකේට අපි දක්වන සාදර භවෙන් තමයි ශ්‍රද්ධාවයි සතියයි පිපෙන්නේ. අපි ඉන්නෝනේ මේ එහෙන් එන විදිහට වැඩේ කරගෙන යන්න මිසක් මේක මට කරන්න දෙයක් නෑ මේක. ආනපානට ගියොත් ඒක වෙනස් කරන්න මට බෑ. ඒ හේතු ධර්මයේ හේතුඵල අනුව සිද්ධ වෙන්නේ. ඒ තොරතුරු ටික ගන්න එක විතරයි අපිට කරන්න තියෙන්නේ. හිතනවනම් නෑ මේ වෙලාවේ මේක කෙරුවත් හරියයි කියලා ඒ වුණා ඔක්කොම චේතනා බාටපත් වෙනවා. ඔක්කොම පද්ධතිය සංකීර්ණ කරනවා. ඔය යන්නේ ඊටාම සරල ක්‍රමයකට. ඉතින් තොරතුරු පුළුවන් තරම් ගැනීමට තමයි Taman සාදර වෙන්න ඕනේ. තිරුවන් සරණයි. දැන් අපි විනාඩි 10ක් විතර වැඩිපුර අරගෙන තිනවා අපි යොදාගත්ත කාලේ. ඒ නිසා අපි කිලම්පති විවේකයෙන් දහ පැයක දක්වණකින් පස්සේ නැවත හතරට මෙතන රැස් වෙනවා පරියන්ක භාවනාවට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.